ධම්මස්සවන කාලෝ අයං හදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයථා විභික්ඛවේ චත්තාරෝ ආසිවිසා උග්ගතේජා ඝෝර විසාත පුරිසෝ ආගච්ඡේය ජීවිතෝ කාමෝ අමරිතෝ කාමෝ සුඛ කාමෝ දුක්ඛ පටික්ඛෝලෝ තමේනං එවං වදෙය්‍යුම් ඉමේතේ අම්භෝ පුරිස චත්තාරෝ ආසිවිසා උග්ගතේජා ඝෝර විසා කාලේන කාලං ගුඨාපේ තබ්බා කාලේන කාලං නහාපේ තබ්බා කාලේන කාලං ගුඨාපේ තබ්බා කාලේන කාලං සංවාසේ තබ්බා යදාච කෝතේ අම්භෝ පුරිෂ ඉමේෂං චතුන්නං ආසිවිසානං උග්ගතේජානං ගෝරවිසානං අඤ්ඤතරෝවා අඤ්ඤතරෝවා කුප්පිස්සති තතෝ ත්වං අම්භෝ පුරිස මරණං වා නිගච්ඡසි මරණ මත්තං වා දුක්ඛං යන්තේ අම්භෝ පුරිස කරණීයං තං කරෝහිති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජානන් වහන්සේ විසින් සූත්‍රාන්ත පිටකයට අයත් සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ ආසිවිස වර්ගයේ සඳහන් වන ආසිවිසෝපම සූත්‍රාන්ත දේශනාවට අයත් පාඨයක්යේ ප්‍රකාශ කරන්නට යෙදුනේ. අද මේ පින්කම් මාලාව සිද්ධ කෙරෙන අරුණ පිළිබඳව <clears throat> ගෞරවනීය පූජනීය හේමාලෝක නායක ස්වාමින් වහන්සේ මේ පින්වතුන්ලාට කරුණු පැහැදිලි කළා. ඒ නිසා ඒ පිළිබඳව වැඩි මනත් යමක් ප්‍රකාශ කරන්න කාලය මිඩංගු කළ යුතු නැහැ. විශේෂයෙන්ම මතක් කළ යුතු කාරණය මෙම භාවනා මධ්‍යස්ථානයේ ආරම්භ කොට වදාළ අතිගරු පූජනීය වීදියගොඩ ප්‍රේමරතනාභිධාන නායක මාහිම්පාණන් වහන්සේට ගුරු පූජාවක් වශයෙන් කෙරෙන මේ පින්කම් මාලාව ඊතා උතුම් ඒ වගේම කෘතවේදී පින්කමක් තමන්ට දහම් මඟ අනුගමනය කරන්නට සසර දුකින් මිදෙන මාර්ගය අනුගමනය කරන්නට අතහිත දුන්නා වූ ගුරු දේවයන් වහන්සේ වෙනුවෙන් එම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාත් ඒ වගේම දායක කාර්කාදී සෑම දිනාම එකතු වෙලා මේ කරන පින්කම කෘතවේදී පින්කමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා කතඤ්ඤුකත වේදී කුරිස පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් යනුවෙන් මේ ලෝකයේහි දුර්ලභ කාරණා වලින් එකක් තමයි කළගුණ දන්නා පුද්ගලයන් බොහෝ දෙනෙකුට තවත් කෙනෙකුගෙන් ලැබෙන උපකාරය ටික කාලෙකින් අමතක වෙනවා. සමහර දරුවන්ට තමන්ගේ මව්පියෝ මව්කුසේ ඉන්න කාලෙ හිටම්ම දුක් මහන්සි වෙලා ඇති දැඩි කරන්න ගත්ත උත්සාහය සුළු කාලෙකින් අමතක වෙලා යනවා. සමහර ශිෂ්‍යයන්ට තමන්ගේ ගුරු භවතුන්ගෙන් ලැබුණු අනුග්‍රහය ආදරයේ කරුණාව සුළු කාලෙකින් අමතක වෙලා යනවා. එහෙම වෙන්නට නොදී මේ පින්වත් සෑම දිනාට මේ වගේම මේ භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන පූජනීය ස්වාමින් වහන්සේලාට තම තමන් වහන්සේලාගේ ආධ්‍යාත්මික ගුණධර්ම පුරා ගන්නට අපවත් වී වදාළ පූජනීය නායක ස්වාමින් වහන්සේගෙන් ලැබුණා වූ අනුග්‍රහය උපකාරයේ සිහිපත් කරලා එතුමන් වහන්සේ වෙනුවෙන් මේ විදිහේ පින්කම් මාලාවක් සිද්ධ කරලා තවත් කුසල් සිද්ධ කර ගැනීම ඊටාම වටිනා කෘතවේදී පින්කමක් බව සඳහන් කළ යුතුය. පූජනීය නායක ස්වාමින් වහන්සේ තමන් වහන්සේ සිද්ධ කරගත්තා කුසල ශක්තිය අනුව උසස් භවයක ප්‍රතිසන්දි ලබා ඇති. අපි මේ අනුමෝදන් කරන පින එතුමන් වහන්සේට අවශ්‍ය නොවෙන්න පුළුවන්. මොකද උසස් දෙව්ලොවක බඹලොවක ඉන්න සත්පුරුෂයෙකුට අපි මේ අනුමෝදන් කරන පින් අනුමෝදන් වුණත් නැතත් ඒ ඇත්තන්ට තමන් සිද්ධ කරගත්ත පුණ්‍ය ශක්තියෙන් අඩුපාඩුවක් නැති නිසා අපෙන් පින් අනුමෝදන් වීමේ බලාපොරොත්තුවක් නොතිබෙන්න පුළුවන්. ඒ වුණත් කළගුණ සැලකීම සත්පුරුෂ ධර්මයක් නිසා වාර්ෂික වශයෙන් මේ වගේ පින්කම් මාලාවක් සිද්ධ කරලා පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ පින් අනුමෝදන් විය හැකි තැනක ඉන්නවනම් මේ පින්පෙත් අනුමෝදන් වෙලා තමන් වහන්සේගේ දිව්‍ය ආශ්‍රයය වඩා වර්ධනය කර ගනිත්වා ඒ වගේම තමන් වහන්සේ පැතු බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියන පැතීමෙන් අපිත් මේ ධර්මානුශාසනාව සිද්ධ කරනවා ඒ වගේම මේ පින්වතුනොත් ඒ අදහසේම පිහිටා සාවධානව ධර්ම ශ්‍රවණය කළ යුතුයි ඒ වගේම මේ පින්වතුන් වෙනුවෙන් කාරුණිකව අනුග්‍රහ කරන වත්මන් භාවනා මධ්‍යස්ථානාධිපති ගෞරවාර්හ තලගල සුමන රතනා විධාන නායක මාහිම්පාණන් වහන්සේ එවැගේම පූජනීය කර්මස්ථානාචාර්ය හේමාලෝක ස්වාමින් වහන්සේ ආදී කොට ඇති මේ පින්කම වෙනුවෙන් අපට මේ ධර්ම දේශනාව සිද්ධ කිරීම සඳහා තමන් වහන්සේලාගේ ආශිර්වාදයේ සහිතව ආරාධනා කරන්ට ප්‍රමුඛත්වය ගත්ත ඒ වගේම ඒ නායක මාහිම්පාණන් වහන්සේලා වෙනුවෙන් ඒ ආරාධනාව සිද්ධ කළ අපේ කල්යාණ මිත්‍ර පූජපාද ගැටමාන්නේ සම්මාජීව ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඇති ඒ පූජනීය ස්වාමින් වහන්සේලාටත් මේ සිද්ධ කර ගන්නා කුසල සම්පත්තිය දෙලොව සැපතත් නිවනින් සැනසීමත් උදා කර ගන්නට හේතු වාසනා වේවා බණාසන මේ හැම දිනාටමත් මේ සිද්ධ කරගන්නා වූ කුසල සම්පත්තිය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාව අපි පිළිටුවා ගනිමු. පින්වතුනි, තලගල භාවනා මධ්‍යස්ථානයේ වෙනුවෙන් ආරාධනාවක් ලැබිච්චාම අපි ආරාධනාව බාරගන්නේ බොහොම සන්තෝෂයෙන්. ඒකට හේතුව අපි දන්නවා අපි පූජ්‍යපාද ගැටමාන්නේ සම්මාජීව ස්වාමින් වහන්සේ ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේලාගේ තවවාද උපදේශ පරිදි වැඩම කරන ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කරන උපස්ථාන ධර්ම නොඅඩුව සිද්ධ කරමින් බොහෝම හොඳින් මේ කටයුතු සංවිධානය කරනවා. ඒ වගේම මේ ශාලාව දිහා බැලුවාමත් අපට පේනවා මේ පිරිස බොහෝම ඕනෑකමින් සෝදානම්ව භාවනා කටයුතු සීල සමාදාන ධර්මස්සවන කටයුතු වෙනුවෙන් සහභාගී වෙන බව. සමහර ධර්මශාලාවලට ගියයින් පස්සේ පිරිස දිහා බැලුවාම ඔබට බණ කියන්න ගියාම අර දන්න බණත් අමතක වෙන වෙලාවල් තියෙනවා. ඒ මොකද ඒකට හේතුව බිත්ති අයින් දිගේ ඔහේ වාඩි වෙලා නිදිමතේ වටපිට බල බල නැත්තම් නිදාගෙන වගේ බනහන පිරිසක් දැක්කහම අපටත් නිදිමත හැදෙනවා. නමුත් මේ තලකල භාවනා මධ්‍යස්ථානයේට පැමිණෙන හැම වෙලාවකම මේ පිරිස හැම වෙලෙම ධර්මාසනයේ දිහාවට මුහුණ දා. පුළුවන් තරම් හේතු වෙන්නේ නැතුව වයෝ වෘද නැත්නම් අසනීප තියෙන මෑණිවරු පමණක් හේතු වෙලා නේද? අනිත් පිරිස බොහොම ඕනෑකමින් හොඳට අසුන් අරගෙන වාඩි වෙලා බණ අහන බව පේනවා. එහෙම බණ අහන්න හොඳට ප්‍රමුදිත සිත් ඇතිව සැදී පැහැදීව ඉන්න පිරිසක් සාමුක වෙච්චාම අපටත් අපසිද්ධ කරන ධර්මානුශාසනා වඩා හොඳින් කරන්ට හිත පෙළඹෙනවා. ඒ වගේම තමයි මේ පිරිස දිහා බැලුවාම තවත් කාරණාවක් අපට පෙනී යනවා. සිල් සමාදන්ව සිටින මේ උපාසක උපාසිකා පිරිස තමන්ගේ කනකර ආභරණාදී ආයිත්තම් ඉවත් කරලා තමන් රකින්න සීලය පිරිසිදු ආරක්ෂා කරන බව පේනවා 99ක් වගේ පිරිස. උපදා බොහෝ තැන්වල පොහොය දවස්වල එහෙමත් නැත්නම් මේ වගේ සිල් සමාදන්ව භාවනා වැඩසටහන් වල යෙදී ඉන්න පිරිස වෙත අපි වරින් වර ගියාම අපට පේනවා කන් වල අත් වල කන කර මුදු පළඳන ආදී දිලිසෙනවා. සිල් සමාදන් වෙලා ඉන්නේ නමුත් ආවරණ දිලිසෙනවා. ඒ වේ රශ්මිය අපට පේන්නේ. ඉතින් දැන් ඉස්සර මට මතකයි අපේ වැඩිහිටි මව්වරු පියවරු මුතුන් මිත්තෝ සිල් සමාදන් වෙනකොට ඒ අය දන්නවා ජීවිත ගත කරනකොට ඒ සැරසිලි කළත් එදිනෙදා සාමාන්‍යයෙන් පංචශීලයේ ආරක්ෂා කරගෙන gedara දොරේ කටයුතු කරනකොට ආවරණ පැළඳීම් ආදී සැරසිලි කරත් උපෝසත දවසට නැත්නම් අටසිල් දසසිල් ආදී උසස් සීලයක් සමාදන් වෙනකොට කන කර ආභරණ ඇඳුම් ඒ සැරසිලි ආදී කිරීම සුදුසු නෑ කියන එක ඒ අය දැනගෙන හිටියා. ඒ වගේම ඒ කාලේ පැරණි ස්වාමින් වහන්සේලා ඒවා කාරුණිකව මතක් කළා. ඒක නිසා ඒ අනුව අපිට පේනවා අතිගරු පූජනීය වීදියගොඩ නායක ස්වාමින් වහන්සේ වත්මන් නායක ස්වාමින් වහන්සේලාගේ ආවාද අනුශාසනා මේ පින්වතුන්ලාට මැනවින් ලැබී තිබෙනවා. ඒ නිසා මේ පින්වතුන් මේ සැරසිලි ආවරණ ආයතන ආදී ඉවත් කරලා සීලෙහි පිහිටා ඉන්නවා දැකීම අපට සන්තෝෂයට කාරණාවක්. ඉතින් අන්න ඒ විදිහට පින්වතුනි අපි කරන කුසලය මොකක් වුණත් ඒක සකසා කරන්ඩ ඉගෙන ගන්න ඕන දැන ගන්න ඕන. ඒ කියන්නේ රකින්න සීලය හරියට රැක්කොත් නේ ඒකේ ආනිසංස ලැබෙන්නේ අට සීල් වේවා දස සීල් වේවා. ඉතින් අන්න ඒක නිසා ඒ විදිහේ පිරිසක් දැක්කහම අපට ධර්මානුශාසනාවක් සිද්ධ කරන්න වඩා ප්‍රමුඛිත භාවයක් ඇති වෙනවා. පහන් බවක් ඇති වෙනවා. ඒ වගේම මේ ශාලාව ගත්තත් බොහොම හොඳට වාතාශ්‍රය ලැබෙන විදිහට ඉඩ පහසුකම් ඇති විදිහට සකස් කරලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ආවාදනු ශාසනා කළ නායක මාහිමිපාණන් වහන්සේලා බොහොම දූරදර්ශීව ඒ කටයුත්තට උපදෙස් දීලා තියෙනවා. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච දායකකාරකාදී පින්වතුන්ලාටත් බොහෝ කුසල් සිද්ධ වෙනවා. මොකද මේ වගේ විශාල පිරිසකට එක්තැන් වෙලා අපහසුාවක් නැතුව බණපදයක් අහන්න භාවනා කරන්න පහසුකම් සලසා දීමත් කොච්චර ලොකු කුසලයක්ද නේ? ඒ වගේම පින්වත්නි මේ ධර්ම දේශනාවක් සිද්ධ කරන්න ගියාම සමහර වෙලාවට දේශකයන් වහන්සේලා අපහාස වෙන කාරණාවක් තමයි මේ ශබ්ද වාහිනී. දේශකයන් වහන්සේ ධර්මාසනේ වාඩි වුණායින් පස්සේ තමයි සමහර තැන්වල මයික් එක හදන්නේ. එක්ක ඒක සෝගානවා නැත්නම් කුරු කුරු ගානවා. එක එක සද්ද. ඉතින් බණ ටිකක් කියා ගන්න බෑ හරියකට. එක්ක පිළිසට හරියට ඇහෙන්නේ නැහැ. එක්ක දුෝංකාර දෙනවා මොනවා හරි. නමුත් මේ ධර්මශාලාවේ මේ ශබ්ද වාහිනිය බොහොම හොඳට කාටත් ඇහෙන පරිදි මේ වගේම දේශකයන් වහන්සේට අපහසුාවක් නොවන පරිදි සකස් කරලා තියෙනවා. ඉතින් ඒ කාරණා ඇත්තටම මේ වගේ වැඩසටහනක් සංවිධානය කෙරෙනකොට ඒ කුසලයේ පැත්ත වගේම මේ වටපිට පරිසරයේ සකස් කිරීමත් ඊටාම වටිනවා. හොඳ භාගතුන් වහන්සේගේ පිළිවෙතක් තිබ්බනේ. බඩගින්නේ ඉන්න කෙනෙකුට කන්න ටිකක් දීලා තමයි භාගතුන් වහන්සේ බණ කිව්වේ. හරක් හොයන්න ගිය ගොවි මහත්මේ දවස් පුරාම දවල් කාලේ හරක් හොයාලා හරක් ටික හොයා ගන්නත් දරුවා මහන්සි වෙලා එනකොට දැක්ක බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න සූදානම්ව සිටිනවා. භාගතුන් වහන්සේ දන්නවා මේ පුද්ගලයා බණ ඇහුවොත් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න සුදුසු කෙනෙක්. නමුත් බඩගින්නේ බණ ඇහුවොත් මේ තැනැත්තාට ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා අර කුසගින්න හින්දා ඇතිවෙන පීඩාව හේතුවෙන්. ඒ හින්දා මේ තැනැත්තාට කන්න ටිකක් දීලා බණ කියන්න ඕන කියලා දැකලා භාගතුන් වහන්සේ එතන හිටපු කෙනෙකුට මතක් කළා මේ ඇත්තට ඉස්සලා ආහාර ටිකක් ලබා දෙන්න කටයුතු කරමු කියලා. එතනත් ආහාර ටික අරගෙන ඉවර වෙලා අසුන් ගත්තයින් පස්සේ තමයි භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. එහෙම ධර්ම දේශනා කරාම තමන්ගේ අපහසුව සංසිඳුවාගෙන බණ ඇසූ මේ සත්පුරුෂයා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා සෝවාන් මාර්ගඵල සාක්ෂාත් කළා. ඉතින් අන්න ඒ විදිහට පින්වතුනි ඒ අවශ්‍ය පරිසරය සකසාගෙන වන ඇසීමෙන් භාවනා කිරීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා සතියක් මුළුල්ලේහි සීලේහි පිහිටා සමත විදර්ශනා භාවනා දියුණු කළ මේ පින්වතුන් දැන් බොහෝම පහන් සිතින් තන්පත් හිතින් තමයි බණහාන්ට සූදානම්ව සිටින්නේ. ඉතින් මේ වගේ පිරිසකට වඩා හොඳ කර්මස්ථාන ශීර්ෂයෙන් කෙරෙන ධර්ම දේශනාවක් නිසා මේ මාතෘකාව වශයෙන් සඳහන් කරන්නට යෙදුනේ ආසිවිසෝපම සූත්‍ර දේශනාවයි. මේ දේශනාව මේ පින්වතුන් ඊට කලින් අහලා තියෙන්නත් පුළුවන්. අද කාලේ මාධ්‍ය වලින් වනහන්න තියෙන පහසුකම් බොහෝමයි. ගුවන් විදුලියෙන්, රූප වාහිනියෙන් ඒ නිසා මේ දේශනාව අහන්න අවස්ථාව කලින් සැලසී තියෙන්න පුළුවන්. නමුත් මාධ්‍යවල ධර්ම දේශනා සඳහා වැඩම කරන මමත් දන්නවා සමහර අවස්ථාවලදී මේ වගේ සූත්‍ර දේශනාවක් අපි මාතෘකා කළාට මාධ්‍යවල බණ කියනකොට කාල වේලාව සීමා සහිත නිසා වැඩි විස්තර කරන්න හම් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ හැටියට කෙටියෙන් තමයි සැකවියෙන් තමයි විස්තර කරන්න වෙන්නේ. කියන්න එතකොට අවශ්‍ය තරම් ධර්ම කාරණා විස්තර කර දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේ වගේ වැඩසටහනකදී කාල වේලාවට ඇතිතරම් ලබා ගන්න පාසුව තියෙන නිසා විස්තරාත්මකව මේ වගේ දේශනාවක් සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට තමයි යෝගාවචර පිරිසකට එයින් වැඩි ප්‍රයෝජනයක් සලසා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ධර්මකාරණා පින්වතුනි සමහර සූත්‍ර ගත්තාම කාල වේලා සීමා කරගෙන විස්තර කරන්න බෑ. මොකද එහෙම කරන්න ගියොත් ඒ දේශනාව සම්පූර්ණයෙන් කියා දෙන්න බෑ. එහෙන් මෙහෙන් උඩින් පාලනයෙන් තමයි ටිකක් කියා දෙන්න පුළුවන්. ඉතින් දේශනාව අවසන් වෙච්චාම තමයි කාලය ඉවර වෙන්නේ. අන්න එතකොට අපිට සම්පූර්ණයෙන්ම දේශනාව ඉවර කරන්න පුළුවන්. ඉතින් භාගතුන් වහන්සේ බණ කියනකොට මේ සමහර දේශනා පැය 3-4 එක දිගට විස්තර කෙරිච්ච දේශනා. සමහර දේශනා හවස පටන් ගත්තාම පහුවෙන්දා උදේ වෙනකොට තමයි අහවර වෙන්නේ. ඉතින් ඒක නිසා අපිත් ඒ දේශනාව අවසන් වීම දක්වාම බොහොම ඕනෑකමින් බණ අහන්න ඕනේ. සමහර කෙනෙකුට හිතේ කලබලයක් ඇති වෙනවා පැය භාගයක් විනාඩි 45ක් පැයක් විතර වාඩි වෙලා ඉන්නකොට දැන් නම් ඉතින් අමාරු. කකුලොත් හිරි වැටිලා ධනෙහි සුත්‍රි දෙනවා. කොයි වෙලේද මේ බණ ඉවර වෙන්නේ කියලා බලන් ඉන්නේ. නේද? එහෙම ඉන්න අයත් ඉන්නවා කියවෙන්නේ සුණා. දැන් නම් ඇති ඉතින් ඉවර වුණොත් හොඳයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ කේසී කියලා එක්තරා පින්වතෙක් බණහන්න පැමිණියේ. පැමිණලා ධර්ම සාකච්ඡාව පියදුන භාගතුන් වහන්සේත් ඒ පින්වතාට අවශ්‍ය තරම් බණ කියලා. ඒ මුල් කාරණා ටික කියලා ඉවර වෙච්චහම මේ තැනැත්තා කිව්වා ස්වාමීනි දැන් ඉතින් වෙලා ගියා ගිහි ජීවිත ගත කරන අපට වැඩ කටයුතු තියෙනවා. දැන් ඉතින් යන්න අවසරයි කියලා. භාගතුන් වහන්සේත් අදාලා හොඳයි ඉතින් මේ සුදුසුක් කරගන්නේ කියලා. ඉතින් මේ තැනැත්තා භාගතුන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා යන්න ගියා. බුදුරජාණන් වහන්සේ ඒ පින්වතා පිටත් වුණායින් පස්සේ වික්ෂුන් වහන්සේලාට වදාලා මහණෙනි මේ තැනැත්තා තව ටික වෙලාවක් බණ හැවුවා නම් සෝවාන් වෙලා නැගිටලා යන්න බලන්න අර නැගිටලා යන්න තිබිච්ච හදිස්සියේ හින්දා සෝවාන් ඵලයටපත් වෙන්න තිබිච්ච අවස්ථාව නැති කරගත්ත. ඒ වුණත් ඒ තනත්තා ශ්‍රද්ධාව පිහිටුවා ගත්ත නිසා එයාට ඇති කරගත්ත ශ්‍රද්ධාව මතු යහපත පිණිස හේතු වෙයි කියලා භාගතුන් වහන්සේ වදාළා. ඉතින් අන්න ඒක නිසා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට අන්තිම මොහොත වෙනකන් හොඳට අහන්න ඕන. සමහරවිට අන්තිම මොහොත තමයි මගඵල නිවන් සුව ලබන මොහොත වේ. ඉතින් ඒක නිසා මේ දේශනාව අවසානයේ හෝ ඒ කුසල බලයෙන් අපට මතුවට හෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසල සම්පත්තියේ හේතු වාසනා වේවා කියන පැතුමෙන් බණ අහන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනා වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩින අවස්ථාවකදී. භාග්‍යතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලා පින්වතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. මෙතන මේ බණහඬ රැස් වෙච්ච භික්ෂුන් වහන්සේලා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණය මුල් කරගෙන විපස්සනා වඩන පිරිසක් කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ භික්ෂුන් වහන්සේලා තම භාවනා කරලා ධාවල් කාලේ භාවනා කළා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවේ මේ පින්වතුන් දැන් මේ රැස් වෙලා බණ අහනවා වගේ එක් නම දෙනම තුන් නම හතර පහ නම වටින් පිටින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු බුද්ධාසනයේ වටා රොක් වුණා. පුද්ගලයේසුපි විපඤ්ඤිතඤ්ඤෝනං දිසාවාසිකානං දුක්ඛ ලක්ඛන කම්මට්ඨකානිකානං උප ဋ ාණ වේලායන් ආගත්වා සත්තාරම් පරිවර්තිත පරිවාරේत्वा නිසින්නානං වශයෙන් පුත්තා එවං සන්තේ යොග්ගටිතඤ්ඤවාදීනං චතුන්නාපි පුද්ගලානම් පච්චේ භෝතාන මේ වේතං කියලා සඳහන් කරනවා මේ දේශනාව භාගතුන් වහන්සේ අරමුණු කරගත්තේ දුක්ඛ ලක්ෂණේ මුල් කරගෙන භාවනා කරන විපස්සනා භාවනා කරන විපංචිතඤ්ඤෝ ගණේට අයිති වෙන ස්වාමින් වහන්සේලා මුල් කරගෙනයි. නමුත් උග්ගටිතඤ්ඤෝ ආදී අවශේෂ ස්වාමින් වහන්සේලාටත් මේ දේශනාව ඒකාන්තයෙන්ම මගඵල නිවන් පිණිස උපකාරී වුණා කියන එකයි එහි අදහස. උග්ගටිතඤ්ඤෝ පුග්ගලෝහි යමස සුත්තස මාතිකා නිත්‍යේපනේනේව අරහත්තම් පාපුනිස්සති. උග්ගටිතඤ්ඤෝ කියලා කියන්නේ පින්වතුනි, ඊටාම සැකවින් ධර්මයේ දේශනා කරාම මාර්ගඵල නිවන්සුව නැත්නම් අරහත් ඵලයටපත් වෙන්න සමත් වන උතුමෝ. ඉතින් එබඳු උතුමන් වහන්සේලා මේ දේශනාවේ මාතෘකාව සඳහන් කරනකොටම අරහත්ත්වයටපත් වෙනවා. විපංචිතඤ්ඤෝ මාතිකාය විත්හාර භාජනේන විපංචිතඤ්ඤෝ කියලා කියන්නේ මාතෘකාව විස්තර කරලා දේශනා කරාම මගඵල නිවන් සුව නැත්නම් රහත් ඵලයටපත් වෙන උතුම. ඒ කියන්නේ දැන් මේ දේශනාව එකින් එක එකින් එක විස්තර කරලා මේ දේශනාව අවසන් වෙනකොට තමයි විපංචිතඤ්ඤෝ ගණේ උතුමෝ මාර්ගඵල නිවන් සුව ලබන්නේ. නෙය්‍ය පුද්ගලෝ ඉමමේව සුත්තං සජ්ජායන්තෝ පරිපුච්ඡන්තෝ යෝනිසෝ මානසිකාරෝන්තෝ කල්යාණ මිත්තේ සේවන්තෝ භජන්තෝ පෛරුපාසන්තෝ අරහතං පාපුස්සති නෙය්‍ය පුද්ගලයෝ නෙය්‍ය ගණේ උතුමෝ මේ සූත්‍රය නැවත නැවත සජ්ජායනා කරලා ඒ වගේම ප්‍රශ්න විසඳීම් වාසයෙන් මේ ගැන විමසලා නුවණින් සලකලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරලා භජනේ පෛරුපාසනය කරලා අවසානයේහි අරහත්ත්වයටපත් වෙනවා. ඉතින් අද කාලේ හැටියට බලනකොට කලින් සඳහන් කළ උග්ඝටිතඤ්ඤෝ විපංචිතඤ්ඤෝ ගණයේ පුතුමෝ බොහොම දුර්ලභයි. ඒ කියන්නේ මාතෘකාව කියා කියනකොට මගපල නිවන් සුව ලබන නැත්නම් එක දේශනාවක් විස්තර කරලා අවසන් කරනකොට මගපල නිවන් සුව ලබන උතුමෝ ඊටාම දුර්ලභයි. අද කාලේ බහුල වශයෙන් ඉන්නේ නෙය්‍ය උතුමෝ, නෙය්‍ය පුද්ගලයෝ. ඒ කියන්නේ දීර්ඝ කාලයක් ධර්මය අහලා මේ කිව්වා වගේ සත්‍යයනය කරලා ඊළඟට නුවණින් සලකලා කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන සීල සමාධි ප්‍රඥා වඩලා මේ පාරමී ශක්තිය මත පුණ්‍ය ශක්තිය මත සමහරලාට මරණාසන්න කාලයේ වගේ මගඵල නිවන් සුව ලබා ගන්නට සමහර කෙනෙක් සමත් වෙන්න පුළුවන්. අන්න එහෙම සමත් වුණොත් ඒ වගේ උතුමෝ නෙය්‍ය ගණයට අයත් වෙනවා. ඊළඟට පද පරමස්සේ තං සුත්තං අනාගතේ වාසනා භවිස්සති इति ඒවන් සබ්බේ සාපිපකාර භාවං යත්වා ආන. පදපරම කියන්නේ ඒ ජීවිතය තුළ මගඵල නිවන්සුව ලබන්න බැරි අයටයි. එහෙම අයටත් මේ සූත්‍ර දේශනාව අහක යන්නේ නැහැ. ඒ අයට අනාගතේ වාසනා භවිස්සති මේ දේශනාව ඇසීමෙන් අනාගතේ මගඵල නිවන්සුව ලබන්න ඒකාන්තයෙන් වාසනාව අන්න ඒ විදිහට උග්ගටිතාඤ්ඤු විපංචිතාඤ්ඤු නේය්‍ය පදපරම කියන මේ සියලුම දෙනාට මේ දේශනාව ඇසීමෙන් මාර්ගඵල නිවන් සුව ලබා ගන්නට ඒ ජීවිතයේ හෝ මතු ජීවිතවලදී හෝ උපකාර වන බව දැනගෙනයි භාග්‍යතුන් වහන්සේ මහමෙර ඔසවා ආකාශයේහි පෙන්වන්නාසේ මේ දේශනාව විස්තර කරා දෙන්නට යෙදුනේ. භාගතුන් වහන්සේ මේ දේශනාවේ මාතෘකාව වශයෙන් දක්වනවා සේයතාදි භික්කවේ චත්තාරෝ වාසි විසා උග්ගතේජා ඝෝර විසා මහණෙනි ඔන්න සර්වයෝ හතර දෙනෙක් කියනවා මේ අය බොහොම බලවත් තේජස් ඇති උග්‍ර විස තියෙන අය මේ සර්පයෝ හතර දෙනා ගැන අට කතාවේ විස්තරයක් දක්වනවා මෙතන හතර කියලා භාගතුන් වහන්සේ සර්පයන්ගේ ගණන දැක්වුවා මේ සර්පයෝ හතර දෙනා කවුද ඒ සර්පයෝ නම් වශයෙන් කට්ඨ මුඛ, පූති මුඛ, අග්ගි මුඛ, සත්ත මුඛ යනුවෙන් තමයි හැඳින්වෙන්නේ. එයින් මේ කට්ඨ මුඛ කියන සර්පයා නැත්තම් නාගයා දෂ්ට කළාම මුළු ශරීරයම දරකටක් වාගේ තද වෙලා ශරීරයේ තියෙන හන්දි ආදිය හරියට මේ යකඩ උලකින් අනිනවා වාගේ දැඩි වේදනාවටපත් වෙනවා. හෝතිමුඛ කියන සර්පයා දෂ්ට කළාම මොකද වෙන්නේ? හරියට ඉදිලා මුණු වෙච්ච වැලගෙඩියක් වාගේ මුළු ශරීරේම ඉදියාරු වෙලා වැగిලා යනවා. සරව ගලන තත්ත්වයටපත් වෙලා සරව වැగిරෙන්න පටන් ගන්නවලු අර පෝතිමක කියන සර්පයා දෂ්ට කළා. ඊළඟට අග්ගිමුඛ කියන සර්පයා දෂ්ට කළාම මුළු ශරීරයම දැවිලා හරියට අලු මිටක් වාගේ විසිරලා යනවා. ඊළඟට සත්ත්වමුඛ කියන සර්පයා දෂ්ට කළාම හරියට නියනකින් ශරීරය හාරනවා වාගේ. මේ සංදි වෙන් වෙන තරමට විසක් ශරීරගත වෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මේ විස වශයෙන් හතර ආකාරයක් වෙච්ච සර්පයින් හතර දෙනා ගැනයි සඳහන් කළේ කියලා දක්වනවා. ඊළඟට පින්වතුනි සඳහන් කරනවා භාගතුන් වහන්සේ අතපොරිසෝ ආගච්ඡය ජීවිතුකාමෝ අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛපටික්ඛෝ දැන් ඔන්න මේ සර්පය හතර දෙනා බාර දෙනවා යම්කිසි පුද්ගලයෙකුට. ඒ පුද්ගලයා ඇවිල්ලා යම්කිසි වරදක් කරලා දඬුවමකට නියම වෙච්ච කෙනෙක්. රාජපුරුෂය මොකද කරන්නේ? මේ තැනැත්තාව අල්ලගෙන යනවා කියලා රජුරවන්ට දක්වනවා. රාජ්‍යරුවන්ට කියන මෙන්න මෙයා මේ විදිහ අපරාධයක් වරදක් කරපු කෙනෙක් දේවයන් වහන්සේ කැමති දඬුවමක් නියම කරනසේක්වා කියලා. රාජ්‍යරුවත් බලනවා මෙයා කරපු වරදේ හැටියට මෙයා එකපාර මරණයටපත් කිරීම නෙමෙයි කළ යුත්තේ. ක්‍රමයෙන් මරණයටපත් කරන්න සුදුසු දඬුවමක් කල්පනා කළා කියනවා. ඔය කියන හතර වර්ගයේ සර්පයෝ පෙට්ටි හතරක දාලා මෙන්න මෙයාට දෙන්න බාර මේ බලා ගන්න කියලා. ඉතින් දැන් ඔන්න අර කියපු සර්පය හතර දෙනා පෙට්ටි හතරක දාලා මෙයාට දෙනවා ඔයා ඔබ මේ සර්පය හතර දෙනා බලා ගන්න ඕනේ. හරිය. අන්න ඒකයි තමේනම් ඒවම වදෙයෝ නිමේත යම්බෝ පිරිස චත්තාරෝ ආශීෂා උගතේජා ගෝර විෂයානාදී කිව්වේ. එතකොට කියනවා මෙන්න මේ සර්පය හතර දෙනා බොහොම බලවත් තේජසක් තියෙන උග්‍ර විෂ තියෙන අය. ඒකින්ද මේ හතර දෙනා හොඳට බලා ගන්න ඕන එකිනෙකට කන්න දෙනකොට අනික එකාට බොන්න දෙන්න ඕන අනික එකාව හිදි කරවන්න ඕන අනික එකාව නාවන්න ඕන ඊළඟට අර නිදාගෙන ඉන්න එකාව නැගිටවන්න ඕන ඔය විදිහට මේ හතර දෙනා හොඳට බලා ගන්න ඕන හැබැයි පොඩ්ඩක් වැරදුනොත් පොඩ්ඩක් එහා මෙහා වුණොත් එහෙම මුන් කුපිත වෙලා දෂ්ට කරනවා දෂ්ට කරොත් එහෙම මොකද වෙන්නේ මරණයටපත් වෙනවා නැත්නම් මරණාසන්න තත්ත්වයකට නැත එහා සමාන බලවත් දුකකටපත් වෙනවා කියලා ඔන්න බාර දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න මේ මිනිස්සයා අර සර්පයව හතර දෙනා අගමැත්තෙන් උනත් බාරගෙන බලා කියා ගන්න. නුවණැති මිනිස්සෙක් දකිනවා මේ තැනැත්තා මේ සර්පයව හතර දෙනා බාරගෙන බලා කියා ගන්න. නුවණැති කෙනෙක් දැක්කොත් එහෙම කෙනෙක් සර්ප පෙට්ටි ගොඩ ගහගෙන සර්පිය බලා කියා ගන්නවා කියලා මොකද හිතෙන්නේ නුවණැති කෙනෙකුට ඔව් ඈ අන්න හරි නුවණැති කෙනා මොකද කරන්නේ මේ තැනැත්තාට අර කරන රාජකාරී බාරගත් රාජකාරියේ තියෙන අනතුරුදායක බව ආදීනවේ පෙන්වා දෙන. ඉතින් මේ ඔය රාජතුමා සාර්පියව බාර දීලා තියෙන ආදරයට නෙමෙයි. ආ ඔබට දඬුවමක් සඳහා මේ සත්තු කොයි වෙලාවක කිපේද කියන්න බෑ කිපුණොත් දෂ්ට කරනවා. ඉතින් මෝඩ වෙන්න එපා මුන් අතහැරලා දාලා පුළුවන් නම් පලා යන්න, බේරිලා පලා යන්න කියලා මේ නුවණැති පුද්ගලයා උපදෙස් දෙනවා. අන්න එතකොට තමයි මේ මිනිස්යාට තමන්ගේ අනුවණකම ගැන තේරෙන්නේ. ඇත්තනේ නම් මේ සර්පයන්ට කියලා කවුව ගන්න ඕනේ කියලා මේ තැනැත්තත් මොකද කරන්නේ? මේ සර්පයෝ බොහොම උපායශීලීව අත්හැල්ලා දාලා රාජපුරුෂයන්ටත් හොරේ පලා යනවා. ඉතින් දැන් මේ තැනැත්තා අර සර්පය හතර දෙනාට බියෙන් පලා යනකොට මේක දකින රාජපුරුෂයෝ රාජ්‍යරුවන්ට ගිහින් මතක් කරනවා. අන්න දේවයන් වහන්සේ දඬුවම් නියම කරපු පුද්ගලයා හොරෙන් පලා ගියා කියලා. රජුරෝ මොකද කරන්නේ? වදකයෝ පස් දෙනෙකුට කතා කරනවා. කතා කරලා කියනවා අන්න අර මිනිස්සයා පැනලා ගියාය කියලා කියනවා. වහාම ගිහින් ඉන්න තැනකින් ඇදගෙන ඇවිල්ලා මරා දාන්න. නැත්නම් දඬුවමක් කරන්න. දුක තැන මරා දාන්න කියලා නියම කරලා වදකයෝ පස් දෙනෙක් පිටත් දැන් ඔන්න මේ තනත්තා පසුපස්සේ වදකයෝ පස් දෙනෙක් ලුහ බැඳගෙන ඉන්න බව දකින කාරුණික පුද්ගලයෙක් මේ තනත්තාට කතා කරලා කියනවා ඔබ ඔය සර්පියෝ හතර දෙනාගෙන් ගැලවිලා පලා ගියාට ඔබ මිදුණා කියලා හිතන් දෙපා ඔන්න සර්පියෝ හතර දෙනාත් පස්සෙන් එලවගෙන එනවා. ඒ මදිවාට රජතුමා ඔබ අල්ලා ගන්න තව වදකයෝ පස් දෙනෙකුත් එවලා තියෙනවා. හැකිනම් පලා ගිහින් බේරෙන්න කැමැත්තක් සුදුසුක් කරන්නයි කියලා මතක් කරනවා. ඉතින් දැන් ඔන්න මේ තැනත්තා පස්ස බලන පස්ස බල බලා දුවනවා. වදකයෝ එනවාද සර්පියෝ එනවාද කියලා බල බලා දුවනවා. ඒ ගමන රජතුමා එතනින් නතර වෙන්නේ නැහැ. රජතුමා මොකද කරන්නේ? මේ තනත්තාව පොඩි කාලේ ඉඳන්ම හොඳට දන්න එකට කාලා බීලා පුරුදු කෙනෙක්. කඩුවක් දීලා එවනවා. රාජුරු ආර කඩුව අමෝරාගත්ත ඇතුළත හැසිරෙන වදකයාට කියනවා මෙයාව දැක්ක තැන හිස ගහලා මරලා දාන්න. කියලා ඔන්න හයවැනි කෙනෙක්වත් එවනවා. ඉතින් දැන් මෙන්න මේ කාරණාවක් දකින නොනැති කෙනෙක් නැත්තම් කාරුණික කෙනෙක් මේ පුද්ගලයාට කියනවා හිංවත ඔබ දැන් ඔය පලා ගියාට ඔබ මිදුණා කියලා හිතන්න එපා. ඔන්න සර්පය හතර දෙනාක් පස්සෙන් එනවා. අහුවෙච්ච තැන දෂ්ට කරනවායි කියලා. වදකේ පස් දෙනාත් ලුහු බැඳගෙන එනවා පස්සෙන් අහුවෙච්ච තැන අපි අල්ලලා දඬුවම් කරනවා කියලා. ඒ මදිවට ඔබ කුඩා කාලේ හිටන් දන්න හඳුනන ඇතුළත හැසිරෙන වදකේකුත් ඔන්න රජුරෝ දීපු කඩුවක් අමෝරාගෙන එනවා අහුවෙච්ච තැන හිස ගසා දානොයි කියලා. පුළුවන් දෙයක් කරන්න පුළුවන් නම් පැනලා ගිහින් බේරෙන්න කියලා කියනවා. දැන් ඔන්න මේ මිනිස්යාට කී දෙනෙක්ගෙන් බේරෙන්නද? ඈ? ඔව්. ධර්පයෝ හතර දෙනාගෙන් එහෙම් බේරෙන්නවා. ඊළඟට වාදකයෝ පස් දෙනාගෙන් එහෙම් බේරෙන්නවා. ඊළඟට අන්න අර කඩුවක් අමෝරාගෙන එන ඇතුළත හැසිරෙන වදකයාගෙන් බේරෙන්නත් ඕන. ඉතින් මේ මිනිසයා එන්න එන්න වේගෙ වැඩි කරනවා දුවන දිවිල්ල වේගෙ වැඩි කරනවා. උස්මක් ගන්න හරි නතර වුණොත් මොකද වෙන්නේ? ඊළඟට දැන් මේ තැනැත්තා ඔය ඔක්කොටම බය වෙලා දුවලා යනකොට මේ තැනැත්තා පැමිණෙනවා පාළු ගමකට. ඉතින් මේ තැනත්තා පාළු ගම දැක්කහම නතර වෙනවා මට මේකටවත් මේ ගමට රිංගලවත් බේරෙන්න පුළුවන් වෙයි කියලා. බැලුවාම මේ ගමේ තියෙනවා පොඩි ගෙවල් හයක්. ඉතින් මේ තැනත්තා ගිහින් බලනවා ගයක් ඇතුළට ගිහිල්ලා බලන එක ගේක දොර ඇල්ල බැලුවාම අනේ කවුරුවත් නැහැ. පාළුවට ගිය ගයක්. ළඟට බලනවා කන්න දෙයක්වත් තියේද කියලා. වළන් දෙක තුනක් තියෙනවා ඒව ඇරලා බැලුවම කිසිම දෙයක් නැහැ. ඔක්කොම හිස්. අනිත් ගෙවලොත් බැලින්නම් ඔක්කොම පාළුවට ගිහිල්ලා පාළුවට ඇරිච්ච ගමක් මේ. ඉතින් මේ තැනත්තා පොඩ්ඩක් හුස්මක් ගන්න කියලා අර ගම මැද්දේ තියෙන ගහක් යට වාඩි එතකොට මේක දකින කාරුණික පුද්ගලයෙක් කියනවා ඉන්වතෝ බොතන්ට වෙලා ප්‍රමාද වෙවි ඉන්න එපා. තව ටිකකින් ගම් පහරන හොරු මේ ගමට කඩාවදිනවා. ඔබ උතන ඉන්නවා දැක්කොත් එහෙනම් මොකද ඒ අය කරන්නේ? අල්ලගෙන මරා දානවා. ඒකෙන්ද පුළුවන් නම් පලා යන්න කියලා උපදෙස් දෙනවා. දැන් ඔන්න මේ තැනත්තාට ඉසගිනි ගත්තා වගේ මොකද? ඈ? අයියර ඕ මරණ කීයක්ද නේ? සර්පය හතර දෙනා. එහෙන් පස්සෙන් එනවා වදගිය පස් දෙනා ආයෙත් එනවා. ඊළඟට තව කඩුවක් උසගත් වදකේකොත් එනවා. ඒ ආස්සේ මේ ගම්පස් පල්ලෝරුත් එනවා. දැන් මොකද කරන්නේ? ඉතින් මේ මිනිසයා දුවගෙන යනකොට ඔන්න දකින්න විශාල ජලාශයක් තියෙනවා. මහා ජලාශයක්. හරිය. අතින් දැන් ජලාශය ළඟට ආවයන් පස්සේ මේ තැනැත්තා කල්පනා කරනවා බලනවා වටපිට නැගලා යන්න පාරුවක් තියනවාද? ඊතර වෙන්නේ ඒ දණ්ඩක් පාලමක්වත් තියෙනවද විශාල ජලාශයකින් ඒ දඬු වලින් ඊතර වෙන්න බෑනේ පාලමක්වත් තියෙනවද බලනකොට කිසිම දෙයක් නැහැ මේ මාංශය කල්පනා කරනවා කොහොම හරි කමන්නේ මේකෙන් ඉහාට ගියොත් බේරෙන්න පුළුවන්. මෙතන ඉඳීම බිය සහිතයි. වදුරු සහිතයි. ඒකින්ද මේ විශාල ජලාශයෙන් කොහොම හරි එහාට ගියොත් මේ කරදර වලින් බේරෙන්න පුළුවන් කියලා කල්පනා කළා මේ මිනිස්සයා වටපිට බලනකොට අනේ මේ තැනත්තාගේ වාසනාවට දරීපල් ටිකක් තියෙනවා. ඉවුරේ. මේ මිනිස්සයා කල්පනා කරනවා මේ වෙලාවේ මේක හරි කමක් නැහැ. පහුරක් බැඳ ගන්නවා කියලා අර දරේපල් ටිකක් එක්ක ආසු කරලා යන්තම් පොඩියට පහුරක් බැඳ ගන්න ඒක නැගලා යා ගන්න පුළුවන් විදිහට. ඉතින් ඔන්න ඒක ඒ පහුර හදාගත්තයින් පස්සේ දැන් මේකට හබල් හොය හොයා ඉන්න වෙලාවක් නැහැ. මොකද? අයි පොඩ්ඩක් හරි ප්‍රමාද වුණොත් එහෙම මරණයටපත් වෙන්න වෙනවා. වදකේව මහා ගොඩක් පස්සෙන් එනවා. ඒක නිසා මේ දැනත්ත මොකද කරන්නේ අර යන්තම් අටව ගත්ත පහුර අර ජලාශයට දාලා ඒක උඩ නැගලා අතින් පයින් බොහොම අමාරුවෙන් අබල් ගාගෙන එහාට යනවා. ආ, ඉතින් දැන් ඔන්න යාන්තම් කොහොම හරි මහන්සි වෙලා මහන්සි වෙලා එහා යුරට සේඳු වෙච්ච මේ බ්‍රාහ්මණයා එහා යුරට ගොඩ වෙලා ෂේම භාවයටපත් වෙනවා කියලා භාගතුන් වහන්සේ වදා. ඉතින් මේ කතාව කියලා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා උපමා කොහොමයායම් භික්කවේ කතා අත්ථස්ස විඤ්ඤාපනත්ථාය මහණෙනි තථාගතයන් වහන්සේ මේ උපමා කතාවක් දේශනා කළේ අර්ථය පැහැදිලි කරා මේකේ අර්ථය මෙන්න මේකයි භාගතුන් වහන්සේ බොහෝ අවස්ථාවලදී වදාරනවා මහණෙනි උපමාවෙනුත් නුවණැති පුරුෂයෝ අර්ථය වටහා ගන්න. එළ උපමාවක් දේශනා කරනවා. ඒ වගේ වදාළ උපමා මහත් රාශියක් සූත්‍ර පිටකේ දකින්න ලැබෙනවා. මේත් එක උපමාවක්. උපමා කතාවක්. දැන් මේ උපමා කරපු කාරණා භාගතුන් වහන්සේකින් එකගෙන හැර දක්වනවා. චත්තාරෝ ආසි චත්තාරෝ ආසීසා උග්ගතේජා ඝෝර විසාති කොහ භික්කවේ චතුන්නේතං මහා භූතානං අධිවචන පඨවි ධාතුය ආපෝ ධාතුය තේජෝ ධාතුය වායෝ ධාතුව මහණෙනි සර්පය හතර දෙනා කියලා උපමා කළේ සර්පය හතර දෙනාට සර්පය හතර දෙනාගේ නියෝජනය වෙන්නේ පඨහි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරයි. ආන දැන් මේ මහා භූත හතර තමයි සර්පය හතර දෙනාට භාගතුන් වහන්සේ උපමා කළේ. ඉතින් මේ සර්පය හතර දෙනා පිළිබඳ දීර්ඝ විස්තරයක් දැක්වෙනවා භාගතුන් වහන්සේ. මොකද මේ සතර මහා ධාතු සර්පය හතර දෙනෙකුට උපමා කළේ කියන්නේ. ඉතින් දැන් ඒ පිළිබඳ ගැළපීමක් අට කතා විස්තර කරනවා මෙන්න මේ විදිහට. රාජාවියෙහි කම්ම රාජාවියෙහි කම්මන් දට්ඨබ්බා. ආ. දැන් මේ කතා විස්තර කරනකොට අට කතාවේ දැක්වානේ අර වරදක් කරපු පුද්ගලයෙකුට දඬුවමක් වශයෙන් රජ්ජුරුවෝයි මේ සර්පියෝ හතර දෙනා බාර දුන්නේ බලා ගන්න කියලා. ආන්න. ඒ රජතුමා වගේ තමයි කර්මය. රාජාපරාධික පුරිසෝවිය වට්ටනීසිතෝ පුතුජ්ජන. රාජාපරාධි නැත්තං රජුට අපරාධයක් කරපු වරදක් කරපු පුද්ගලයා තමයි ආන්න සසරට වැටිච්ච පුතාඥන පුද්ගලයා. චත්තාරෝ ආසිවිසාවිය චත්තාරි මහා භූතානි රඤ්ඤවතස්ස චත්තාරෝ ආසිවිසේ පටිච්චාවිත කාලවිය කම්මුනා පුතු ජනස පටිසන්දනී පටිසන්දික්ඛනේ යේව චතුර්ණා මහා භූතාන දින්නකාවා හරියට අර රජතු රජතුමා වර්ධ කරපු පුද්ගලයාට සර්පියෝ හතර දෙනා බලා ගන්න බාර දුන්නා වගේ තමයි මේ සසරට වැටිච්ච පෘථග්ජනයන්ට තමන් කරාපු කර්මය අනුව పూర్ව ජීවිතයේ කරන ලද කර්මය අනුව සතර මහා භූතයන්ගෙන් හැදිච්ච කය පටිසන්ධි මොහොතේ ප්‍රතිසන්ධිය ලබන ෂණේහි ලැබී. හරි. පැහැදිලිද කියන්නේ? වර්ධ කරපු කෙනාට රාජ්‍යරුවෝ දඬුවමක් හැටියට සාත්වය හතර දෙනා බලා ගන්න කියලා බාර දෙනවනේ. ආන් ඒ වගේ තමයි පෙර ජීවිතවලදී කුසල කුසල කර්ම රැස් කරපු පුද්ගලයාට කර්මය නැමැති රජතුමා දඬුවමක් දෙනවා විපාකයක් දෙනවා මොකද්ද ආ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කයක් ලබා දෙනවා. එතකොට බලන්න දැන් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීර අපිට තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් මේක කොහොමද ලැබිලා තියෙන්නේ? පෙර කර්මයේ පරිද්දෙන් දඬුවමක් වගේ ලැබිච්ච දෙයක් මේ. හරිද? ඉතින් අපි හිතන්නේ නැහැනේ මේක අපිට දඬුවමකට ලැබිච්ච දෙයක් කියලා. අපි හිතන්නේ මේක පෙර කරන ලද කුසල විපාකයක්. ඇත්ත ඉතින් කුසල විපාකයක් තමයි. නමුත් මේක හරියට අර සර්පයෝ හතර දෙනා බලා ගන්න දීපු වදේ වගේ දඩුවම වගේ වැඩක්. හරිය. ඉමේසං ආසිවිසානම් පමාදක්කනේ රාජපුරිසානංච විචිත්තක්කනේ නික්ඛමිත්වා යන්තයම්භෝ පුරිස කරණීයන්තං කරෝහීති වචනේන පලායස්සෝති බුද්ධ කාලවිය සත්තාරා ඉමේ මස්ස භික්ඛුනෝ මහා භූත කම්මට්ඨානං කතෙත්වා ඉමේසු චතුසු මහා භූතේසු නිබ්බින්දං විරාජ්‍යං ඒවං වට්ටතෝ පරිමුච්චසි පරිමුච්චිස්සති इति කතිත කාලවා එතකොට දැන් ඔන්න අපටත් පෙර කරන ලද කර්ම ශක්තිය නිසා සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච සතර මහා භූතයන්ගෙන් හැදිච්ච ශරීරයක් ලැබුණ ප්‍රතිසන්දික්ෂණයෙහි ඒක හරියට වදේට නියම වෙච්ච මිනිස්සෙකුට මරණයට නියම වෙච්ච මිනිස්සෙකුට සර්පය හතර දෙනෙක් ලැබුණා වගේ ඒ වැඩක්. එතකොට එක සර්පයෙක් විදා ගන්නකොට අනෙක් එකාව නැගිටවන්න ඕන අනෙක් එකාට කන්න දෙන්න ඕන අනෙක් එකාට බොන්න දෙන්න ඕන නාවන්න ඕන. එතකොට ওই විදිහට බලා ගන්න එපා යන්නේ වගේ තමයි අපිට මේ ලැබිච්ච සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච සකායතාන බඩගිනිය කියනකොට කන්න දෙන්න ඕන පිපාසයි කියනකොට බොන්න දෙන්න ඕන වැසිකිලි යන්න ඕන කියනකොට ඒක කරන්න ඕන නිදිමතයි කියනකොට නිදි කරවන්න ඕන ආන්න සෝදන්න ඕන දවසක් හේතුවේ නැත්නම් මේක ගඳ ගහනවා පලාතෙන ඉන්න බෑ නේද නාවන්න ඕන හරියට අර සර්පියෝ හතර දෙනා බලා ගන්නවා වගේ වැඩක් තමයි අපි මේ කරන්නේ උදේ ඉඳන් රෑ වෙනකම්ම මේ කරන්නේ සර්පියෝ හතර දෙනා බලා ගන්නවා වගේ වැඩක් ඉතින් පොඩ්ඩ එහා මෙහා මොකද වුණොත් මොකද වෙන්නේ සර්පියෝ හතර දෙනා දෂ්ට කරනවා වගේ තමයි මේ ශරීරය අපට වද දෙන්න පටන් ගන්නවා නේ. දැන් බලන්න ඕන ඔහම වාඩි වෙලා ඉනකොට තව ටික වෙලාවක් ඉන්න පුළුවන්. ඔන්න සර්පේ වද දෙන්න පටන් ගන්නවා. ඒක කොහොමද? කකුල් රිදෙනවා, දණීස් රිදෙනවා, කොන්ද රිදෙනවා නේද? ඔන්න ඊට පස්සේ ඈනුන් යන්න පටන් ගන්නවා. මොනකොල්ලවත් ඉන්න බැරි වෙනවා. ඊට පස්සේ ඔන්න තව ටික වෙලාවක් යනකොට යතිකිලි වැතිකිලි යන්න ඕන වෙනවා නේද? ඉතින් ඔන්න වගේ වද දෙන්න පටන් ගන්නවා. හරිය. ඉතින් ඒ වගේ බලන්න අපි මේ ප්‍රතිසන්දිය ලබාවු මොහොතේ ඉඳන්ම සර්පය හතර දෙනා බලා ගන්නවා වගේ මහා දුකක් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරය නිසා අත්විඳලා තියෙනවා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි අර කාරුණික පුද්ගලයා කියලා කිව්වේ. සර්පිව හතර දෙනා බාරගෙන බලා ගන්න මෝඩ මිනිසයාට අර කාරුණික පුද්ගලයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඔබ මේ බලා ගන්න උග්‍ර විෂ තියෙන සර්පයෝ හතර දෙනෙක්. පුළුවන් නම් මේගිලා පලා යන්න කියලා උපායක් කියා දෙනවා. ඒ උපාය මොකක්ද? ඔව්. ඔව් කොහමද පලා යන්නේ? ඈ කොහොමද පලා යන්නේ? ඔව් හරි හරි මාර්ගඵල අවබෝධයෙන් තමයි. ඊට මෙහැයින් කිව්ව. ඔව්. නෑ නෑ එච්චර දුර යන්න නැතුව කිව්වා. ඉස්සෙල්ලා මේ සර්පිය හතර දෙනා ගැන තේරුම් ගන්න එපාය. සර්පය හතර දෙනා උපමා කළේ මොකටද? ආ එහෙනම් සර්පය හතර දෙනා ගැන තේරුම් ගන්නවා කියන්නේ මොකද්ද? අන්න හරි ඔව් මේ ශරීරයේ හැදී තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර තේරුම් ගැනීම. ඒ භාවනාවට මොකද්ද කියන්නේ? ඔව් ඔව්. කියේ උත්තරේ කිය වෙනවා. උත්තර ගොඩක් ඉඳලා පැහැදිලි නෑ. මොකද්ද? උත්තරේ කියුණා. අන්න හරියටම හරි ධාතු මනසිකාර භාවනාව. ධාතු මනසිකාර භාවනාව. ඒක තමයි උපායන භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා. සර්පියෝ හතර දෙනාගෙන් බේරෙන්න නම් මේ සර්පියෝ හතර දෙනා ගැන තේරුම් ගන්න. නම් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කය ධාතු ගොඩා ධාතු ගොඩක් කියන එක වටහා ගන්න. ඒක තමයි උපාය. එතකොට නුවණැති පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ කාරුණික වචනය අහලා මේ ශරීරය හරියට සර්පය හතර දෙනෙක් වගේ සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ කියලා නුවණින් අවබෝධ කරගෙන සතර මහා ධාතුන් පිළිබඳව ඇලෙනවද කලකිරෙනවද? කලකිරෙනවා. මෙහි නොඇලීමේ ස්කයින් මිදෙන්න උත්සාහවන්ත වෙනවා. හරිය අන්න ඒ විදිහට නුවණින් දැකලා සතර මහා ධාතුන් පිළිබඳව කලකිරිලා සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කයින් නිදහස් වෙන්න කරන උත්සාහය වගේ තමයි සර්පයෝ හතර දෙනාව අතහැරලා පලා යන්න කරන උත්සාහයන් මේකයි සර්පයෝ හතර දෙනාට බයයි පලා යනවා කියන්නේ. නැවත නැවත මේ වගේ ශරීරයක් ලැබීමේ තියෙන ආදීනව නුවණින් දැකලා මේ වගේ ශරීරයක් නැවත නොලබන්ට ඒ යෝගාවචරය බලවත් උත්සාහයක යෙදෙනවා. ඒකයි සර්පිවාත හතර දෙනා අතහැරලා පලා යනවායි කියලා කියන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ශරීරය සර්පය හතර දෙනෙකුට උපමා කරපු එක ගැන තවදුරටත් අට කතාවේ මෙන්න මේ විදිහට විස්තර කරනවා. අවිශේෂතාපන ආශයතෝ විසවේගකාරතෝ අනත්ත ගහනතෝ දුරූපට්ඨානතෝ දුරාසතතෝ අකතඤ්ඤතෝ අවිශේෂකාරිතෝ අනන්ත දෝසූපද්දවතෝති ඉමේහි කාරණේහි ඒතේසං ඒතේසං ආශීස සදිසතා ඒතේහි ඒතේසං ආශීස සදිසතා වේදිතබ්බා මේ සර්පයෝ හතර දෙනාට ධාතු හතර සමාන කළේ උපමා කළේ ඇයි මේ ධාතු හතරත් හරියට සර්පයාන්ගේ තියෙන ගති ලක්ෂණ වලින් යුක්තයි මොනවද ඒ ගති ලක්ෂණ පළවෙනි එක තමයි ආසයතෝ ආසේ වශයෙන් ආසිවිසානංහි වාම්මිකෝ ආශයෝ කියන්නේ ආශය කියලා කියන්නේ ලගින තැන ඉන්න තැන ඉන්න තැන වශයෙන් සර්පයන්ට සමානයි සර්පය ඇවිල්ලා කොහෙද ඉන්නේ කොහෙද අන්න හරි හුඹහා කියන්නේ වාම්මික කියලා පාලියෙන් කිව්වේ ඒකයි හුඹහාක තමයි සර්පයෝ ඉන්නේ සර්පයෝ ඉන්න හුඹහා වගේ තමයි සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරය සතර මහා ධාතු පවතින්නේ මේ ශරීර කූඩුව ඇසුරු කරගෙන. ශරීර කූඩුව තමයි සතර මහා ධාතුන්ට හොඟා. එතකොට මේ ශරීරයත් හරියට හුඹහක වගේ තියනවා නිසිදුරු නේද? ඇස් සිදුරු, කාන් සිදුරු, නාසා එතකොට මල මුත්‍ර මාර්ග ආදී වශයෙන් මේ ශරීරයේ තිබෙනවා නව දොරක් තියෙනවානේ අපිරිසිදු අසුචි ආදී පිළිකුල් දේ වැగిරෙනනේ. ආන්නේ වගේ සිදුරු තියෙන හරියට බෙනෙමි හුඹහක් වාගේ එකක්. ඒ හුඹහ ආශ්‍රය කරගෙන මේ සර්පයෝ හතර දෙනා මහා භූත කියන සර්පයෝ හතර දෙනා අන දැන් ඒකෙදි අපි තේරුම් ගන්න ඕන මොනවද මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කිව්වේ කියලා. මොනවද පඨවි ආපෝ තේජෝ ආයෝ කියලා කියන්නේ? තද ගතිය විතරද? එහෙනම් ඈ ඈ ආ ඔය කියන්නේ දන්නවා ලක්ෂණ. පඨවි ධාතුවේ තියෙනවා ලක්ෂණ හයක්. තද ගතිය තියෙනවා නම් තද ගතියත් එක්ක මොලොක් ගතියක් තියෙන්නෙත් නැහැ. ආ ඊළඟට බර ගතිය තියෙනවා කියන්නේ. බර ගතිය තියෙනවා නම් සැහැල්ලු ගතිය තියෙන්නත් ඕන. තව අන්න හරි. අට රළු ගතිය තියෙනවා නම් සිනිඳු ගතිය තියෙන්නත් ඕන. තද මොළො බර සැහැල්ලු රළු සිනිඳු කියලා පඨවි ධාතුවේ තියෙනවා ලක්ෂණ හයක් තියෙනවා. මේ ලක්ෂණ හය යමක තියෙනවා නම් ඒ මොකද්ද? පඨවි ධාතුවයි. ආපෝ ධාතුව කියලා කිව්වේ වැగిරෙන සුළු දේ. වැగిරෙන සුළු ගතිය ආපෝ ධාතුවේ ලක්ෂණයක්. එච්චරද? එහෙනම් ඇලෙන ගතිය කියන්නේ බැඳ බැඳ ගන්නා ගතිය. දැන් බලන්න සිමෙන්ති අනන්න වතුර දැම්මහම මොකද වෙන්නේ? එකට කැටි වෙනවා. වතුර වැඩි වුණොත් දියාරු වෙලා යනවා. බලන්නේ ලක්ෂණයනේ. ආ දැන් පිටි අනන්න රොටි හදන්න පිටි අනනකොට මේ අම්මල වතුර දාන්නේ. ගාන්න පදමට දා ගන්නවා. එතකොට තමයි පිටි ටික කැටි වෙන්නේ. වතුර වැඩි වුණොත් දිය වෙලා පාප වගේ වෙනවා. ආ එතකොට ඒක තමයි ආපෝ ධාතුවේ ලක්ෂණය. හරි. ඊළඟට තේජෝ ධාතුව කියලා කිව්වේ සීත උෂ්ණ දෙක. ඒකේ ලක්ෂණ දෙකක් තියෙනවා. සීත උෂ්ණ තියනවා නම් ඒක තමයි තේජෝ ධාතුව. ඊළඟට වායෝ ධාතුව කියලා කිව්වේ අන්න හරියන්න හරි. සොලවන ගතිය, චලනය වෙන ගතිය සහ හොම්බවන ගතිය. ඒකනේ පීඩනේ කියලා කියන්නේ දැන් ඔය විද්‍යාව උගන්වනකොට ළමයින්ට උගන්වන පීඩනේ කියලා එක. ඒ පීඩනේ තමයි කුඹවන ගතිය කියන්නේ. පීඩනේ අඩු තැන ඉඳන් වැඩි තැන ඉඳන් අඩු තැනට මොකද වෙන්නේ? ඒක චලනය වෙනවා. ඒකනේ අර හැම වෙලේම ওই බෙන්ගාල බෝක්කේ වායු පීඩනයක් වෙච්චාම ලංකාවට වහින්නේ නේද? ඉතින් ওই හතර මහා ධාතුන්ගේ විකෘතිය තමයි අපිට දකින්න තියෙන්නේ. අවෝ පෑවුවයි කිව්වත්, වැස්ස වැස්සයි කිව්වත්, ගම් වසුර කිව්වත්, සුනාමි ආවයි කිව්වත්, භූමිකම්පා කිව්වත්, ලෝක විනාශය කිව්වත් මොකද්ද දකින්න තියෙන්නේ? මේ සතර මහා ධාතුන්ගේ විකාරය වෙන දෙයක් නෙමෙයි. තේරෙනවද? ඉතින් භෞතික විද්‍යාව කියලා අද ඔය දහස් ගණන් අය කරගෙන ටියුෂන් පන්ති වල උගන්වන්නේ මොකක් ගැනද? ඔය සතර මහා ධාතුන්ගේ විකාර විකෘති ගැන. මේ අතන්ට ඒක ධර්මයේ තුලින් නොමිලේම ලැබෙනවා ඊටත් වඩා හොඳට. මොකද භෞතික විද්‍යාවේ කියනවාට මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා උගන්වන්නේ නැහැ. ඉතින් මේ ලෝකේ ඔය රූපීමය කොටස සැකසීලා තියෙන ඔන්න ඔය කියන පඨවි ලක්ෂණයෙන් ආපෝ තේජෝ වායෝ කියන ලක්ෂණයයි. එතකොට පඨවි මෙතේ ආපෝ තේජෝ ආයෝ කියන මේ ධාතු හතර එකිනෙක වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒවට කියන අවිනිභෝග රූප කියලා. වෙන් කරන්න බැරි රූප. හරිය. හැම වෙලෙම මේ හතරම එකට තමයි තියෙන්නේ. පඨවි ධාතුව අධික වීම තුල තමයි අන්න තද ගතිය අපිට ප්‍රකටව පේන්නේ. ආපෝ ධාතුව අධික වීම තුල වැగిරෙන ගතිය ප්‍රකටව පේනවා. තේජෝ ධාතුව අධික වීම තුළ උණුසුම හෝ සිසිල ප්‍රකටව පේනවා. වායෝ ධාතුව අධික වීම තුළ චලනය වෙන පිම්බෙන ගතිය අපට අධිකව පේනවා. නැත්තම් මේ හතර හැම දෙයක් තුළම තියෙනවා. රූපීමය හැම දෙයක් තුළම මේ හතරම තියෙනවා. අපේ මේ ශරීරයේ තියෙනවා, බාහිර පරිසරයේ තියෙනවා. මෙන්න මේවයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. හරිය? එතකොට එයින් ආපෝ ධාතුව ඇවිල්ලා දැන් පටවි ලක්ෂණේ නම් අපිට දැන් මේ කෝපෙට තට්ටු කළත් මේකේ තියෙන මේ තද ගතිය රළු ගතිය පටවි ලක්ෂණය. ආපෝ ලක්ෂණේ ආපෝ ධාතුව එහෙම දැනගන්න බෑ. ආ මේක අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මේ කෝපය ඇල්ලුවාම මේක රාස්නේ නම් හිම දැනෙනවා සිසිල නම් සිසිල දැනෙනවා. තේජෝ ධාතුවත් අපිට ඒ විදිහට දැනගන්න පුළුවන් නේ. වායෝ ගුණයත් අපට දැන් මේ විදුලි පංකාලින් ලැබෙන සුළං රැල්ල හැඟට දැනෙනවා. එහෙම දැනගන්න පුළුවන්. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ ඇයි ඉතින් වතුර ටැප් එක ඇරියාම අපට ආපෝ ධාතුව ලැබෙන්නේ අපි අතපය හොදන්නේ ඉතින් ඔය වැగిරෙන ගතිය දැනෙන්නේ නැද්ද කියලා. ඒ අපට දැනෙන්නේ ජලයේ තියෙන පඨවි ලක්ෂණය. ඒක තමයි අපට යතේ හැපෙනවා දැනෙන්නේ. ඒ වැగిරෙන සුළු එකට බැඳ තබන ඒ ආපෝ නියම ආපෝ ගුණය එහෙම අතට දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. පහස වශයෙන් ලැබෙන්නේ නැහැ. පහස වශයෙන් අපට දැනගන්න ලැබෙන්නේ පඨවි, තේජෝ, වායෝ කියන ධාතු ලක්ෂණ තුන පමණයි. හරිය. ඉතින් දැන් ඔන්න මේ ධාතු හතර වාසය කරන කුඹහ තමයි කුඹහ තමයි මේ ශරීරය කියලා කිව්වේ. ළඟට විස වේගකාරකෝ විස වේග වශයෙන් හර්පියෝ හතර දෙනකොට සමානයි කියලා කියනවා. මේ ශරීරේ නැත්තම් ධාතු හතර. ඊළඟ ඒ පිළිබඳව විස්තර කරන ආසිවිසාහි කුල වශයෙන් කට්ටමුකාදී බෙහෙතුතු චත්තා තත්ත ඒක ඒකා විස වේගකාරතෝ විභජමානෝ දට්ඨ විසාදී වශයෙන් චතුර්විදව හෝති. මහා භූතානීපි පච්චත්ත ලක්ෂණ වශයෙන් පඨවි ආදී බෙහෙත දෝෂත්තාරි එත් ඒකේකං කම්ම සමුට්ඨාන ආදී වශයෙන් චතුර්විධං හෝති විස වේග වශයෙන් සර්පයෝ අර කට්ඨ මුඛ ආදී වශයෙන් නම් කරපු සර්පයෝ ඒ එක් එක් සර්පයේ ඒ විස ශරීරගත වෙන ආකාරය අනුව තවත් ප්‍රභේද හතරකට බෙදෙනවා දත්ත විස පුට්ට විෂය අනාදී කියලා කියන. ඒ කියන්නේ දැන් සමහර සර්පයෝ දෂ්ට කළාම තමයි විස ශරීරගත වෙන්නේ. සමහර සර්පයෝ ගෑවුණත් ඇති විසයි. ඊළඟට සමහර සර්පයෝ දැක්කත් විසයි. ඊළඟට සමහර සර්පීන්ගේ දැන් උන් අර පිඹිනවනේ සූස් සූස් ගාලා අන්නේ වාතයේ ශරීරයට වැදුනත් විසයි. අන්නේ වගේ ඒ සර්පයෝ හතර කුලය මෙන්න මේ කියලා දට්ඨ විස, දිට්ඨ විස, කුට්ඨ විස, වාත විස කියලා ආයෙත් හතර කොටාසයකට බෙදෙනවා. අන්න ඒ වගේ තමයි මේ සතර මහා ධාතු ඒ සතර මහා ධාතු හට ගන්න හේතු වෙන කාරණානුව නැවතත් චතුරු විද වෙනවා. ඒ කොහොමද? ඔව් සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ රූප හේතු හතරක් නිසා තමයි හටගෙන තියෙන්නේ. ආ අන්න හරිවයි කියන්නේ උතුජ කියන්නේ. ඍතුව නිසා රූප හට ගන්න උතුජ රූප. අන්න කර්මය නිසා රූප හට ගන්නවා. ඒකට කියනවා කම්මජ රූප. අන්න ආහාර නිසා රූප හට ගන්න එකට කියනවා ආහාරජ රූප. හිත නිසා හිත මුල් වෙලා රූප හට ගන්නවා. ඒකට කියනවා චිත්තජ රූප. එතකොට මේ පඨවි ආකෝ තේජෝ වායෝ කියන ධාතු හතර ගත්තාම ඒ එක එකක් වෙන වෙනම නැවත කර්මය නිසා හට ගන්නවා. සිත නිසා හට ගන්නවා. ඍතුව නිසා හට ගන්නවා. ආහාර නිසා හට ගන්නවා කියලා හතරකට බෙදෙනවා. අර විස වේග වශයෙන්ොත් සර්පයන්ට සමානයි කිව්වේ සතර මහා ධාතුනොත් මේ හේතු හතර නිසා හට ගන්නා හිඳයි. ඊළඟට අනත්ත ගහනතු. ආශිවිසං ගන්හන්තෝ පංච අනත්තේ ගන්හන්ති. සර්පයෝ සර්පයේ කල්ල ගන්නා කෙනෙක් අනර්ථ කර දේවල් පහක් ගන්නවා. ඒ මොකද්ද? සර්පයා දුර්ගන්ධයි. ඒ හින්දා සර්පයේ කල්ල ගත්තොත් එයා දුර්ගන්ධය අල්ලගත්තා වෙනවා. ඊළඟට සර්පයා කියන්නේ අපිරිසිදු සතෙක්. ඒකේ ජරාව තියෙනවා. සර්පයා ගත්තොත් අසුචි ගත්තා වෙනවා. ඒ වගේම සර්පයා හින්දා නොයෙක් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් සර්පයෙක් අල්ලගත්තොත් ව්‍යාධිය ගත්තා වෙනවා. ඒ වගේම තව මොනවද සර්පයෙක් ගත්තොත් ලැබෙන්නේ? විස ගත්තා වෙනවා. සර්පයාට විසක් තියෙනවා නෙනේ. ඒ වගේම තව මොකක්ද? මරණයත් ලාගත්තා වෙනවා. දෂ්ට කරොත් මරණය. ආ සර්පයෙක් අල්ලගත්තොත් එහෙම මෙන්න මේ කියන කාරණා පහ අල්ලගත්ත වෙනවා මොනවද? දුර්ගන්ධය, අසුචි, ව්‍යාධි, විස, ආ මරණ. අන්න ඒ වගේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරය ලබා ගන්නා කෙනාට ඒ විදිහේ ආදීනව පහක් ලැබෙනවා මොනවද? ඔව් ව්‍යාධි හරි. මරණ හරි දෙකයි. ජරා තුනයි. හරි ව්‍යාධි මරණය කියවනේ තුනයි. ජාති නැහැ. තව මොනවද? නෑ නෑ. නෑ නෑ. ඔව්. තව මොනවද මේ ශරීරයේ හින්දා අපට ලැබෙන්නේ? නෑ නෑ. අන්න අසුචි දුර්ගන්ධ. හොඳයි මේ මෑණි හොඳට කල්පනා කරනවා. ඒ අසුචි දුර්ගන්ධේ. ඇයි? මේ ශරීරය ලබා ගත්තයින් පස්සේ දැන් බලන්න අපිට කැසිකිලි වැසිකිලි යන්න වෙනවා. හොටු කබ කඳුළු ගන්න මොනවද මේ ඔක්කොම? අසුචි ඒ අසුචිවල තියෙන සුගන්ධයේද දුර්ගන්ධයේද? ඔය සඳුන් සුවඳය නේද? දුර්ගන්ධයනේ. ආන්න මේ ශරීරයේ හිඳ අපට ලැබී තියෙන්නේ මොනවද? අසුචි, දුර්ගන්ධ, ඊළඟට ජරා, ව්‍යාධි, මරණ. ආ හරියට අර සර්පිය පද්‍ය සර්පිය හතර දෙනා අල්ලගත්තාම ආදීනව පහක් ලැබෙනවා වගේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කය ලබාගත්තොත් මේ කියන ආදීනව පහළ හරිය ඉතින් ඒක නිසා ඔන්න දැන් බලන්න අපි නැවත කයක් ලබන්න ප්‍රාර්ථනා කරනවා නම් ඔන්න මේ ටික තමයි අපිට ලැබෙන්නේ. සර්පය හතර දිනක් තමයි ලැබෙන්නේ. හරි. එතකොට ඒ සර්පය හතර දිනාට ඉන්න කුඹහක් ලැබෙනවා. හරිය. ඊළඟට මේගොල්ලෝ විස වශයෙන් හතර ආකාර වෙනවා කර්මය නිසා හට ගන්නවා සිත නිසා හට ගන්නවා ආහාර නිසා හට ගන්නවා ඍතු නිසා හට ගන්නවා ඊළඟට මේ කියන දෝෂ පහත් අනර්ථ පහත් ලබා ගන්න වෙනවා. මොනවද? අන දුර්ගන්ධ, අසුචි, ව්‍යාධි, ජරා, මරණ. ආ. ඊළඟට දුරුපාඨානතෝ. උපස්ථාන කරන්න රැක බලා ගන්න දුෂ්කරයි මේ දෙකොටාසින්. සර්පය බලා ගන්නත් දුෂ්කරයි. සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරය බලා ගන්නත් දුෂ්කරයි. ඒ කොහොමද? දැන් අර සර්පය එකෙක් නාවන කොට අනිකට කවන්න ඕන, අනිකට බොවන්න ඕන, අනිකව නිදි කරවන්න ඕන අන්නේ වගේ. ඉතින් දැන් ඔන්න ආ මේ ශරීරයත් ඔන්න උදේට නැගිටවන්න ඕන ඊළඟට කැසිකිලි වැසිකිලි යන්න ඕන මූණකට හොදවන්න ඕන ඕන ඊට පස්සේ බඩගිනි දැනෙනවා කවන්න ඕන පොවන්න ඕන ආ ඊට පස්සේ ඉතින් ව්‍යායාම කරවන්න ඕන ආ ඊට පස්සේ අනිත් බෙහෙත් හේත් ගල්වන්න ඕන නා ඊළඟට දහවල් වෙනකොට නාවන්න ඕන, සෝන ගල්වන්න ඕන, නිදි මත හැදුනොත් නිදි කරවන්න ඕන. කොහොම මේ වැඩ ටික කරන්න ඕනේ. ඒක නිසා බලන්න අපේ දවස ගෙවෙන්නෙම මේ තාපේ හතර දිනාට කරන ආවතේ වලින් නේ. බලන්න කොච්චර දේවල් අපිට කරන්න සිද්ධ වෙනවද මේ ශරීරයේ හින්දා. දැන් ආ නවාපිසෙන් කියනවා ඒවට ප්‍රතිකර්ම කරන්න ඕනනේ. ඉතින් දවසේ අපට ඇත්තටම පැය 24න් වැඩිම කාලයක් ගත වෙන්නේ මේ සර්පියෝ හතර දෙනාට උපස්ථාන කරන්න. ඉතින් සමහර කෙනෙකුට ඔන්න බණක් භාවනාවක් කරගන්නත් වෙලාවක් නැහැ කියනවා. ඇයි බණක් භාවනාවක් කරන්න වෙලාවක් නැති වෙලා තියෙන්නේ? මේ සර්පියෝ හතර දෙනා බලා ගන්න ගිහිල්ලා. නේද? දැන් ගෙවල් වල උයන්න පියන්න ගියාම පැය කීයක් ඒකට යනවා. හැබැයි කෑම කන්න යන්න කොච්චර වෙලාවක්ද? විනාඩි 10න් කෑම ටික කාලා ඉවරයිනේ. නමුත් ওই විනාඩි 10ට පැය කීයක් මහන්සි වෙන්න ඕන. රැකී ආරක්ෂා කරන්න ඕනේ නේද? උදේ ඉඳන් මහන්සි වෙලා රැකී ආරක්ෂා කරන්න ඕනේ. ගොවි තැන්පත් කරන යව්ව වැස්ස නොබලා ගොවි තැන්පත් කරන්න ඕනේ. ආරක්ෂා කරගන්න ඕනේ. ඊළඟට වෙලහෙල දාන් කරන්න ඕන, ධනෙ උපයන්න ඕන, ඒ වගේ වල වලට ඊට පස්සේ අවශ්‍ය කරන බඩු භාණ්ඩ ගෙවල් වලට ගෙනල්ලා ඒවා ආහාරයට සකස් කරන්න ඕන. දවසේ සෑහෙන කාලයක් ගත වෙන්නේ අපට ඔන්න ඒ කටයුතු වෙන්නේ. ඊළඟට ඇඳුම් පැළඳුම් ටික සෝද ගන්න ඕන, ගෙවල් දොරවල් අතුපතු දා ගන්න ඕන. ඔක්කොම මේ සතර මහා ධාතුන්ට කරන ආවතේ වැවලට තමයි වැඩිම කාලයක් ගිහින් තියෙන්නේ. ඉතින් බණක් භාවනාවක්වත් කරගන්න විදියක් නැහැ මොකද? මේ සර්පියෝ හතර දෙනා බලා ගන්න එක තමයි අපි කරන්නේ. ආන්න බලන්න. දැන් තේරුණාද? ඇයි භාවනා කරන්න වෙලාවක් නැත්තේ කියලා? ඉතින් ඒ වුණාට දැන් බලන්න වැඩි දෙනෙක් කැමති ආපහු මේ සර්පියෝ හතර දෙනා ලබා ගන්න නේ. සමහරව කල්පනා කරන මට මීට වඩා ලස්සන රූපයක් සහිත ශරීරයක් ලැබුණොත් හොඳයි. රාජකුමාරිකාවක් වගේ රූප සුන්දරියක් වාගේ නේද? මීට වඩා පැහැපත් ශරීරයක් ලැබුණොත් හොඳයි. මීට වඩා ලෙඩ නැති ශරීරයක් ලැබුණොත් හොඳයි. උස ශරීරයක් ලැබුණොත් හොඳයි. මහත් ශරීරයක් ලැබුණොත් හොඳයි. කීක හිතන්නේ නැද්ද නේ? දැන් සමහරලාට මේ ආමලට උනත් හිතෙන්න පුළුවන් රූප සම්පත්තියෙන් හොඳ තරුණියක් දැක්කොත් එහෙම හිතෙන්න පුළුවන්. අනේ මාත් මේ වගේ ලස්සනට හිටියානම් කියලා නේද? මේ ජීවිතේ බැන්නම් ඊළඟ ජීවිතේ හරි කමන්නේ මේ කරන කුසල බලයෙන් කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. මොකද මම දන්නේ එක්තරා තරුණ කාන්තාවක් හිටියා. එයා මල් පූජා කළා මේ. මොකද කියන්නේ බොහොම ලස්සන රූප සුන්දරියක් දැකලා ඒ වගේ වෙන්න කියලා මල් පූජා කළා. තේරෙනවද? ඒකකොට මේ මල් පූජා කරමින් ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මේ සර්පය හතර දෙනා ලබා ගන්න. මේක ලබා ගත්තායින් පස්සේ තියෙනවද ගැන කල්පනා කරන්නේ තේරෙනවා ඊළඟට දුරාසදතු දුරාසද කියලා කියන්නේ ලං වෙන්න අමාරුයි හිට වෙන්න අමාරුයි කියන දුරාසදාහි ආශීසා ගේහස කුරිම භාගේ ආශීසන් දිස්වා අපාචිම භාගෙන පලායන් කියන්නේ දැන් සර්පයව දැක්කහම කවුරුවත් කිට්ටු වෙන්න කැමති නැහැ. ඔව්. දැන් බලන්න ඔන්න ඔය එහා පැත්තේ දොරෙන් සර්පයෙක් නිබගෙන ආවොත් එහෙනම් මොකද වෙන්නේ? මේ දොරවල් මදි වෙනවා දුවන්න. නේද? කවුරුවත් ඔහම මේ බණ අහා ඉන්නේ නැහැ එහෙමනම්. විශාල නාගයෙක් ආවොත් ඒ. හරි. කොහොම බය වෙලා දුවන. අතින් ඔය ගැන කියනකොට අපිට ලස්සන කතාවක් දකින්න හම්බ වුණා. අජාන් බ්‍රහ්මවාසෝ ස්වාමීන් වහන්සේ තා මේ ඕස්ට්‍රේලියාවේ වැඩ ඉන්න ප්‍රසිද්ධ භාවනාචාර්ය ස්වාමින් වහන්සේ නමක් සමහර මේ පිටුතුන් අහලා කියලා ඇති. ඒ ස්වාමින් වහන්සේ තායිලන්තේ ඉන්න කාලේ ලබාපු අත්දැකීමක්. ඒ තායිලන්තේ ඉස්සර කැලෑවල ඉඳලා තියෙන මහා විශාල සර්පේ සර්ප රාජයෝ කියලා ඒගොල්ලෝ හඳුන්වනවා. ඉතින් ඒ සර්පය බොහොම උග්‍ර විසයි කිය. දෂ්ට කළොත් එහෙම මේ ඒ වෙලාවෙම ශනිකව මරණය සිද්ධ වෙනවා. ඒකින් තමයි තායිලන්තේ මිනිස්සු ඒ සර්පයන්ව හඳුන්වන්නේ එක් අඩියේ සර්පයා කියන්නේ. මොකද මේ සර්පයා දෂ්ට කළොත් එක අඩියකට වඩා එහා යන්න හම්බෙන්නේ නැහැ කියේ. මැරිලා. හරි. ඉතින් දැන් මේ ස්වාමින් වහන්සේලා කැලෑවක ඉන්නකොට දවසක් මේ මේක ඇයට ඇහිලා තියෙනවා සරබර ගාලා කවුරු හරි එන සද්දයක් බලනකොට අර වගේ මහා නාග රාජයේ කියනවලු මේ ස්වාමින් වහන්සේලා ඉන්න තැන. මේ ස්වාමින් වහන්සේලාට දැන් කර කියා ගන්න දෙයක් නෑ අර තරුණ හාමුදුරු ඉක්මනට පිටිපස්සට පැනිලා හැඟෙන්න පුළුවන් තැනකට වෙලා පිටිපස්සට වෙලා බලා ඉඳලා තියෙනවා. ඉතින් එතන ආසනයක වාඩි වෙලා ඉඳලා තියෙනවා වයෝ වෘද්ධ වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක්. දැන් මේ වයසක අම්මලට ওই වගේ සර්පෙක් ආවොත් එහෙම නැගිටිනකොට සර්පයා ළඟට ඇවිල්ලා ඉවරයි නේ. ඉතින් ඒ වගේ අර ස්වාමින් වහන්සේට ආසනයෙන්වත් නැගිටින්න වෙලාවක් තිබුණේ අර මහා මේ විශාල සර්පයා ළඟටම ඇවිල්ලා පෙනේ කරලා මෙහෙම උස්සෙලා පෙනේ කරාම අර ස්වාමීන් වහන්සේගේ මූණ ළඟට තියෙනලු පෙනේ. දැන් වාසනයක වාඩි වෙලා හිටියාම එතකොට මේ සර්පයා මෙහෙම කෙලින් වෙච්චාම අඩි 3-4ක් ඉස්සෙනවා. ඉච්චරට උන් විශාලයි කියලා කියනවා. ඒ සමහර සර්පයෝ අඩි 25 30 දිගයි. ඉච්චරට විශාල සර්පයෝ කියලා ඉතින් දැන් මේ ණයත් ඇවිල්ලා මොකද කළේ? හරියටම අර ස්වාමීන් වහන්සේගේ මූණට කිට්ටු කරලා පෙනේ කළා. පෙනේ කළා මේ ස්වාමීන් වහන්සේ කරපු වැඩේ ඔළුවට තට්ටු කරලා මේ තායි භාෂාවෙන් කිව්වලු බොහොම හොඳයි මාව බලන්න ආපුවත් බොහොම ස්තුතියි. ඒ ගමන මේ සර්පයා පෙන්නේ අකුලගෙන යන්න ගියා. ඊට පස්සේ අර තරුණ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ඔබ වහන්සේ කොහොමද බය නැතුව මේ වැඩේ කළේ? සර්පයාගේ ඔලුවට තට්ටු කළේ කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඉඳන් කළා මටත් හිතා ගන්න බැරි වුණා මටත් කර ගන්න වෙන දෙයක් තිබුණේ නැහැ. ඒකින්ද එහෙම කළා. එච්චරයි. ඉතින් අන්න ඒ වගේ මේ මොකද කියන්නේ? නමුත් දැන් පැනලා යන අවස්ථාවක් තිබ්බනම් එහෙම සර්පෙක් ළඟට එනකන් කිසි කෙනෙක් ඉන්නේ නැහැ අන්න ඒකයි දුරාසද කියලා කියන්නේ. ළඟට කිට්ටු වෙන්න කිසි කෙනෙක් කැමති නැහැ. පිටිපස්සේ දොරෙන් එනකොට ඉස්සරහා දොරෙන් පලා යනවා. ඉස්සරහා දොරෙන් යනවනම් පිටිපස්සේ දොරෙන් පලා යනවා. අන්න ඒ වගේ සර්පේකට කිසි කෙනෙක් කැමති නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි මේ ශරීරයෙන් හමන දුර්ගන්ධය නිසා කෙනෙකුට ළඟට කිට්ටු වෙන්න බැරි වෙනවා. ඒක නිසානේ විශේෂයෙන්ම ගිහි ජීවිත ගත කරන කින්වතුන් නාල කරලා රටේම තියෙන කුයන වර්ග සෙන් වර්ග ශරීරයේ තවරගන්නේනේ. මොකද නැත්තම් මේ ශරීරය ළඟට කෙනෙක්ට කිට්ටු වෙන්න බෑ. ඒ නිසා කෙනෙකුට කිට්ටු වෙන්න නම් මේක හොඳට සුවඳ ගාල් තියා ගන්න ඕන. ආන්න ඒකයි වැඩිපුර ඔය සුවඳ විලවුන් ආදී අලෙයි. මේ ශරීරය දුර්ගන්ධ හින්දා. ඒකෙත් වාසිය සුවඳ වැලවුන් වෙලෙන්දා. හරිද? අතින් බලන්න අපි දවස් දෙකක් නාන්න නැතුව හිටියොත් එහෙම මේ ශරීරේ දුර්ගන්ධය කෙනෙකුට ළඟට කිට්ටු වෙන්න බෑ. ඉතින් දැන් සමහර වෙලාවට අපේ ශරීර ලෙඩ වෙන අවස්ථාවලදී අපිටම පිළිකුල ඇති වෙන අවස්ථා තියෙනවා. දැන් බලන්න හදිසිය බඩේ අජීර්ණයක් මොකක් හරි ඇති වෙලා Tamanට වමනයක්. අහකට දාගන්න විදිහක් නැහැ. තමන්ගේම ඇඟේ ඇඳුම් වල වමනේ ගියොත් එහෙම තමන්ටම තමන්ගේ වමනේ හොඳයි කියලා හිතෙනවාද පිළිකුල් වෙනවා. පිළිකුල් වෙනවා. එතකොට බඩේ අජීර්ණයක් ඇතිලා වැසිකිළියට යන්න හදනකොට යා ගන්න හම් වෙන්නේ ඇඳුම් වලම පාචනය වෙනවා. එතකොට මොකද හිතේ? ආ තමන්ගේ ශරීරයම තමන්ට පිළිකුල් වෙනවා. තුවාලයක් වණයක් ඇදිලා සැරව ගලන්න පටන් ගත්තොත් එහෙම තමන්ගේ ශරීරයෙන් ගලන සැරව Tamanටම දුර්ගන්ධයි පිළිකුල් වෙනවා. ආන්නේ වගේ. ඉතින් ඒකෙන් සමහර පිළිකා එහෙම හැදිච්ච රෝගීන් ඉන්නවා ළඟට කිට්ට වෙන්න බොහොම අමාරුයි. අර පිළිකා මේ මොකද කියන්නේ පැසවල එවෙන් සරව ගලනකොට විශේෂයෙන් මුඛ පිළිකා වගේ නේ. ළඟට කිට්ට වෙන්න අමාරුයි දුර්ගන්ධයි. ඉතින් අන්නේ වගේ. පහුගිය දවසක අපි ආරණ්‍ය සේනාසනයේට පැමිණියා ඒ වගේ අසරණ රෝගී පුද්ගලයෙක්. ඒ තැනැත්තා තැඹිලි කඩා ජීවත් මේ පොල් කඩා ජීවත් වෙච්ච මිනිස්සෙක් තැඹිලි ඉත්තක් බාන්න ගිහිල්ලා ඒ තැඹිලි ඉත්ත පොල් අත්තක ඉර වෙනවා. ඒක බාන්න තැඹිලි ඉත්ත අල්ලගෙන අර ගැටේ බුරුල් කරනකොට මොකද වෙලා තියෙන්නේ? පොල් අත්තක් කඩාගෙන මේ මිනිස්සයා වැටි. වැටිලා වැටෙනවා දාන්නවල එතනින් එහා දාන්නේ වැටිච්ච පාර සී නැති වෙලා පස්සේ ඉතින් ඉස්පිරිතාලෙ ගිහින් බලනකොට ඔඩිස් ඇටෙක් පැනනවා. මේ මිනිස්සයා වැටිච්ච වේගෙට බඩ ඇතුලේ බඩවැල් බැඳුම් කැඩිලා. බඩවැල් බැඳුම් කැඩිලා ගුද මාර්ගයෙන් බඩවැල පහත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ දැනත්තට මාස 4 මාරක් විතර නැගිට ගන්න බැරුව ඇඳේම ඉන්නවා. හරි. ඒක පුදුම අමාරුවක් කියනවා. හරියට ඉතින් ඊට පස්සේ කොහොම හරි මාස 4 මාරක් විතර ඉස්පිරිතාල ගන්නාවක ඉඳලා ඉතින් මේ තැනත්තාව ටිකට් කපා ගෙදර ඒවලා තියෙන්නේ. මේ ගෙදර ආවත් ඒත් කාලයක් ඇඳේට ඉඳලා තියෙන්නේ. කියන්නේ බහැලා එහා මෙහා වැඩි ඇවිදින්නේ. ඉතින් මොකද ඇවිදිනකොට බඩවැල පාත් වෙනවා. මං යහුව ඒක සනීප කරන්න බැරිද කියලා. නෑ ඒක ඉතින් සනීප කරන්න බෑ. මැරෙනකම දැන් ඉතින් මෙහෙම තමයි. ඒකට වෙන ප්‍රතිකාරයක් නෑ. ඊළඟට දැන් ආහාර ටිකක් අරගෙන කොහෙවත් යන්න බැරුව. ආහාර ගත්තොත් කෑම කෑවොත් ගෙදරටම වෙලා ඉන්නේ. මොකද බඩ පොරවදාලා එනවා ඊළඟට අර බඩවල පාස් වෙනවානේ. මෙයාට මුකුත් කරගන්න බැරි ඉතින් දැන් මේ මනුස්සයට ජීවත් වෙන්න ක්‍රමයකුත් නැහැ බලන්න. ඉතින් කෙනෙකුගේ මේ කර්ම ශක්තිය සහ මේ ලැබෙන සර්පය හතර දෙනාගේ දෝෂය ආදීනව එනේ. සර්පය හතර දෙනෙක් කියන්නේ භාග්‍යතුන් වහන්සේ යන්නේ කියලා. දැන් මේ මනුස්සයට මේ කයින්දම ජීවිකාවක් කරගන්න. පොකඩා ජීවත් වෙච්ච මිනිසෙක් නේ මනසට වෙන කරන්න බැකියාවොත් නේ අනිත් මේ මනසයා මොකද කරන්නේ පන්සල් වලට. ඉතින් ඒ වගේ කාගෙන් හරි පිටක් ලබා ගන්න පුළුවන් තැන් වලට කියලා මොනවා හරි ඉල්ලගෙන ලබාගෙන තමයි ජීවත් වෙන්නේ. ඒකෙන් තමයි මෙයා අර ඒ වගේ ඔය ආධාර උපකාර ඉල්ල ගන්න යන දවස්වල උදේට තේ ටිකක් දීලා තමයි ගෙදරින් පිට වෙන්නේ. කෑම කාලා යන්න බෑ. කෑම කාලා ගියොත් බඩ පුරව දානවා බඩ වැල පහත් වෙනවා. ඒ ගමන ඉතින් ඇවිල්ලා බොහොම අමාරුවෙන් වාඩි වුණා. දැන් අර කකුලකුත් මේ ආබාධ වෙලා හරියකට ඇවිද ගන්නත් බෑ කකුලත් ඇදගෙන තමයි යන්නේ. එයා කියලා බොහොම අමාරුවෙන් වාඩි වෙලා ඉතින් මේ දුක් කැලම නෙවිලා කිව්වා මං කිව්වා අම්මේ මට නම් අහන කොටත් බයයි කියලා. බය හිතෙන්නේ නැද්ද මෙයා? Tamanට එහෙම වුණොත් හිතන්න පුතේයන්නේ මොකද කරන්නේ කියලා. ඔච්චර අමාරුද? ඉතින් කියනවා මේ වාඩි වෙලා හිටියත් මේ දැවිල්ලයි කිය. ඒ වගේම ලේනවා ටික ටික ලේනවා. ඉතින් ඊළඟ කිව්වා අනේ ස්වාමීනි මේ දැනුත් කලිසම තෙමිලා ඇති. ඩිංග ඩිංග ලේනොට ඒ ඇතුලේ බඩ වැලු. බඳු කැඩිලානේ. ඒකයි. ඉතින් දැන් කිව්වා මේ Tamanටම Tamanගේ ශරීරය ගඳයි කියලා. හරි කොච්චරවත් මේ ලේ එනකොට පිළි ගඳයි. මේ කියන්නේ ඒකයි දුරාසද කියන්නේ. ඉතින් හිතන්නකෝ අපිට එහෙම දෙයක් නෙමෙයි. මට ඇත්තට මේක අහුවම බය හිතුවා. කල්පනා කළා අම්මේ ඉතින් මේ සංසාරේ මෙච්චර මේ පීඩාකාරී වෙහෙස කරයිනේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ශරීරයක් ලබනවායි කියන්නේ. හරි වෙහෙස කර දෙයක්. ඉස්සර මම ඔය රෝගීන් බලන්න හැම ඉස්පිරිතාලේ ගියාම මට ඒක ඉතින් සාමාන්‍ය දෙයක් කෙනෙක් ඉතින් උපදුනොත් ලෙඩ වෙන්න එපා කියේ. නමුත් දැන් මට වාට්ටුවකට ගියාම බය හිතේ. මේ ව්‍යාධිය කියන්නේ මේ තරම් මේ මේ හිත පීඩාවටපත් වෙන වෙහෙසකර දෙයක් නෙවද කියලා මට ඇත්තටම වාට්ටුවකට හරි බය හිතෙන. රෝගීන් දිහා බලන්න බය හිතේ. මේ ව්‍යාධිය කියන්නේ ඇත්තටම සරුපෙලෙක් වගේ අපිට. කය පෙළෙනවා, හිත පෙළෙනවා, මහා වෙහෙසක් ඇති කරනවා. තේරුණා. ඉතින් දැන් අපිට මෙහෙම ඉන්නකම් හොඳයි. කොයි වෙලේක අපි ළඩ වෙයි. මේ විදිහේ ඇඳට සීමා වෙයි. ඇඳෙන් බැහැ ගන්න බැරි. ඉතින් ඇඳෙන් බැහැ ගන්න බැරි වෙලා හිතන්නකෝ තමන්ගේම අසුචි මල මූත්‍ර ගොඩේ වැතිරිලා ඉන්න වුණොත් නේද? මොකද කරන්නේ? හිතා ගන්න බැහැ. ඉතින් කවුරු හරි ඉඳලා අසුචි මල මූත්‍ර අයින් කරන්න හරි කෙනෙක් හිටියොත් හොඳයි. එහෙම නැති වුණොත් මොකද? නේ? කන්න බොන්න ටික හරි දෙන්න කෙනෙක් හිටියොත් හොඳයි. දී ගන්න කෙනෙක් නැති නේද? ඉතින් අන්න ඒ වගේ ශරීරයක් තමයි අපිට ලැබී තියෙන්නේ. ඉතින් එහෙනම් මේක තවත් සුරුළු කරගෙන වැළඳගෙන ඉන්න හොඳ එකක්ද? නෑ. ඉතින් නෑ කිව්වට එහෙම අපි ඒක අතහැරින්න කැමති වෙනවද ලෑස්තිද? එහෙමත් නෑ. අන්න ඒකයි වැඩි. මේක වැළඳගෙන ඉන්න, තියාගෙන ඉන්න හොඳත් නැහැ කියනවා. නමුත් මේක අතහරින්න කැමතිද කියලා අහම හද්ද නෑ. ඒකට හද්ද නෑ. ඉතින් නමුත් අපි තේරුම් ගන්න ඕන අර සර්පයෝ හතර දෙනාට බිය පලා යනවා වගේ. ඉතින් Tamanට මේකේ ආදීනවේ දෝෂයේ පේනවා නම් හැකියක්මනින් මේ ශරීරය අත්හරින්න තමයි අපි කල්පනා කළේ. ඉතින් මේ ශරීරය අත්හරින්නේ කියලා කියන්නේ ජීවිතේ නැති කරගෙන මේ කය නැති කරන්න බෑ. කය පිළිබඳව මේ සතර මහා ධාතුන් පිළිබඳව අවබෝධ කරගෙන මේ සතර මහා ධාතුන් පිළිබඳ චන්දරාගයයි නැති කරගන්නවා. චන්දරාගය කියලා කියන්නේ අන්න හරි කැමැත්තෙන් ඇලෙන ගතිය නැති කරන්න. ආන්න මේ කෙස්ලොම් නියද සම්මා ස්නහර ආදී කුණප කොටස් වලට හිතෙන් කැමැත්තෙන් ඇලෙන ගතිය අපි නැති කරගන්න. ඊළඟට අකතඤ්‍යුත අකතඤ්‍යෝතත අකතඤ්ඤ අකෘතඥ වශයෙන්ොත් මේ සතර මහා ධාතු සර්පිය හතර දෙනෙක් වගේ. මොකද ඒකට හේතුව සර්පිය හතර දෙනෙකුට කොච්චර කන්න බොන්න දීලා මල් පූජා කරලා තියාගත්තත් උන් කිපිච්ච හැටියේම මොකද කරන්නේ? දෂ්ට කරනවානේ. ආ මේකෙන් හින්දා සර්පයේ කවදාවත් විශ්වාස කරලා ආදරය කරන්න සුදුසු කෙනෙක් නෙමෙයි. භාගතුන් වහන්සේ වදාලානේ අර මොකද කියන්නේ? සෙල්ලම් කරන්න හොඳ නැති හතර දෙනෙක්. එයින් එක්කෙනෙක් කවුද? ආ එක්කෙනෙක් ආවරා. අන්න හරි. හතර දෙනා තමයි රාජකුමාරයයි, සර්පයයි, ගින්නයි, භික්ෂුවයි නේ අන්න හතර දෙනා. එතකොට සර්පයත් එක්කනේ. අකෘතඥයි. මොකද ඒකට හේතුව කොච්චර කන්න බොන්න දීලා බලාගත්තත් කොයි වෙලේද කියලා වෙලේ කිපෙයිද කියන්න බෑ. කොයි වෙලේ දෂ්ට කරයිද කියලා කියන්න බෑ. ආන්න ඒ වගේ තමයි දැන් මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරය. ආ එතකොට උදේ ඉඳන් හවස් වෙනකම් පිරිසිදු ජලයෙන් නාලා වතුර පෙරලා පොවලා තියෙන හොඳම ආහාර කන්න බොන්න දීලා හොඳම තියෙන ඇඳුම් පැළඳුම් අන්දවලා කැරට් 22 රම්පවුම් මාල පළඳලා නේද? එතකොට දහස් ගණන් වටින සාරි හැට ඕවා අඳලා කරලා මල් ගහලා සරසලා ඔක්කොම කරලා තිබ්බත් කොයි වෙලේද කියන්න බෑ. ඔන්න ඉසේ රදේ කියන බඩේ අමාරුව කියන වපුවේ දැවිල්ලයි කියන ඊළඟට ඉස්පිරිතාලේ ගෙනිච්චාන් පස්සේ ඔන්න හවලා මලා කියලා කියනවා. අය උදේ හිටපු මිනිස්සයා අවස් වෙනකොට මැරලා අවදි හිටපු මිනිස්සයා ඊළඟ උදේ වෙනකොට මැරිලානේ. බලන්න එතකොට මේ ශරීරයට අපි කොච්චර සත්කාර සම්මාන කරත් කිසිම ආනගලේ ගුණයක් නැහැ. කොයි වෙලාවෙ අපට විපතක් පමුණුවයිද කියන එක කියන්න බෑ. අන්න ඒ නිසා අකෘතඥ බවිනොත් මේ සතර මහා ධාතු සර්පය හතර දෙනෙක් වගේ. අවිශේෂකාරීතු. අවිශේෂකාරී කියලා කියන්නේ විශේෂයක් නැහැ. ආ විශේෂයක් නැත්නම් මොකද මෙයා රජ කෙනෙක් මෙයා බමුණෙක් මෙයා වෙලෙන්දෙක් මෙයා ගිහියෙක් මෙයා පැවිද්දෙක් කියලා කිසිම වෙනසක් නැහැ. අහුවෙච්ච කෙනාට සර්පයා දෂ්ට කරනවා. ආන් වගේ තමයි මේ සතර මහා ධාතුනුත් ඒ වගේ. මේ මොකද කියන්නේ රාජකෙනෙක් මෙයා පැවිද්දෙක් මෙයා ගිහියෙක් කියලා කිසිම වෙනසක් නැහැ. ලෙඩ කරනවා වයසට පමුණවනවා මරණයටපත් කරනවා දස බලධාරීන් වහන්සේට කියලාවත් මේ සතර මහා ධාතුන්ගේ කිසි ලැජ්ජාවක් බයක් නැහැ. භාගතුන් වහන්සේ ඊළඟ වෙච්ච අවස්ථාව තිබ්බනනේ වයෝ වෘද්ධ වෙලා පින්වම් පාවදාලා. භාගතුන් වහන්සේටවත් කියලා මේ සතර මහා ධාතුන්ගේ කිසි විශේෂයක් නැහැ. සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා කියලාවත් විශේෂයක් නැහැ. කිපුණොත් දෂ්ට කරනාන්නේ එක. ඊළඟට අනන්ත දෝෂ උපද්දවතු. සර්පයන් නිසා අප්‍රමාණ දෝෂ උපද්දව ඇති වෙනවා වගේ තමයි. මේ සතර මහා ධාතුන් නිසා අප්‍රමාණ දෝෂ උපද්‍රව ඇති වේ. අන්න ඒක නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සතර මහා ධාතුන් සර්පය හතර දෙනාට උපමා කළා. ඉතින් මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ චත් විදානෙත් චාතු මහා භූත වශයෙන් යාව අරහත්තං අරහත්තා කම්මට්ඨානං කතේතබ්බං සියාතං විසුද්ධි මාර්ගයේ චතුධාතු අවතාරණින් දේශේ පරිතමේ. ඉතින් මෙන්න මේ විදිහට මේක විස්තර කරනවා නම් මේ ධාතු මනසිකාර කර්මස්ථානය අරහත්ත්වය දක්වාම විස්තර කළ යුතු භාවනා මාර්ගයක්. විසුද්ධි මාර්ග ග්‍රන්ථ ආදියෙන් මේ විස්තර දැනගන්නේ කියලා ගෞරවනීය බුද්ධ ගෝස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් දැන් ඔන්න ඔය විදිහේ සර්පියෝ හතර දෙනෙක් අපි පස්සේ ලුහු බැඳගෙන එනවා. ප්‍රතිසන්දි මොහොතේ ඉඳන් මේ වෙනකම්ම අපිත් එක්ක ලුහ බැඳගෙන ඇවිල්ලා තියෙනවා. හරිය. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හතර දෙනාට බිය වෙලා නුවණැති කෙනෙක් පලා යන්න හදනකොට ඔන්න අර කාරුණික පුද්ගලයා කියන්නේ දසබලධාරීන් වහන්සේ මතක් කරනවා. ඔය සර්පියෝ හතර දෙනා විතරක් නෙමෙයි කවුද තව පස්සේ එන්නේ? අන්න වදකියෝ පස් දිනේ කියනවා. ඒ කවුද? පංච වදකයන් කියලා කිව්වේ පංච වදකා පච්චාත්තිකාතිකෝ භික්කවේ පංචන්නේතං උපාදානස්කන්ධානං අධිවචන. මේ වදකේ උපදිනා කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයන්ටයි කිව්වේ රූප උපාදානස්කන්ධය, වේදන උපාදානස්කන්ධය, සංඤ්ඤුපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ උපාදානස්කන්ධ පහ. ස්කන්ධ කියලා කිව්වේ රාශිය සමූහය කියන අර්ථයයි. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර ගොරෝසු සියොම් හීන ප්‍රනීත කියන උසස් පහත් දුර ළඟ කියන 11 ආකාරයේ වශයෙන් මේ සියල්ල රාශියක් සමූහයක්. ඉතින් අන්න මේ විදිහේ රාශියක් සමූහයක් වශයෙන් පවතින ධර්ම පහක් අපේ ජීවිතේ තියෙනවා. ඒ තමයි සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපස්කන්ධේ රූප රාශිය. ඊළඟට සැප දුක් උපේක්ෂා වේදනා වශයෙන් ඇති වෙන වේදනා රාශිය වේදනා ස්කන්ධය අරමුණු හැඳිනීම හැඳිනීම වශයෙන් රූප සංඥා සද්ද සංඥා වශයෙන් ඇතිවෙන සංඥා රාශි සංඥා ස්කන්ධය එතකොට අරමුණු හැඳිනීම හය ආකාරයක් වෙනවානේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වශයෙන් ඒ වශයෙන් ඇති වෙන සංඥා රාශිය සංඥා ස්කන්ධය ඊළඟට වේදනා සංඥා ඇරිච්චාම තියෙන තවත් චිත්තාංග නැත්නම් චෛතසික තියෙනවානේ 50ක් ඒ සියල්ලේ රාශිය තමයි සංකාර උපාදානස්කන්ධය කියන්නේ. ඊළඟට අරමුණු දැනීම වශයෙන් පහළ වෙන සිත් තියෙනවනේ. විඥාන උපාදානස්කන්ධය කිව්වේ ඒ සිත් රාශියට. ඉතින් දැන් මේ පංච උපාදානස්කන්ධය වදකයන් හැටියට භාවිතුන් වහන්සේ වදාළේ මොකද කියන එකත් විස්තර වෙනවා. අපට නොඑක ආකාරයෙන් පීඩා, වෙහෙස, වද කරදර දුක් ඇති වෙන්නේ මොකක් නිසාද? මේ පංච උපාදානස්කන්ධය නිසයිනේ. රූපය හා නාම ධර්ම තියෙන නිසා තමයි අපට ජරා ව්‍යාධි මරණ ශෝක හැඬීම් වැළපීම් දුක් දුම්නස් ආදී මේ හැම පීඩාවක්ම දැනෙන්නේ මේ ඇති වෙන්නේ ඊළඟට දැන් මරණයේදී රූපස්කන්ධයේ බෙදෙනකොට වේදනා සංඥා සංස්කාර විඥාන කියන නාමස්කන්ධත් නැති කරගෙනම තමයි රූපේ බිඳී යන්නේ. ඊළඟට වේදනාව බිඳෙනකොට සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධත් බිඳගෙන තමයි ඒ එක නාමස්කන්ධයක් හෝ බිඳී යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රූපේ බිඳී යනකොට නාම ධර්මත් බිඳගෙනම බිඳී යනවා නාමස්කන්ධයන්ගෙන් එකක් හෝ බින්දෙනකොට ඊතුරු නාමස්කන්ධات බින්දෙනවා මෙන්න මේ විදිහට බින්දීම නිසා විපතට පමුණුවන නිසා තමයි ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්ම පහ වදපිව පස් දෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් මේ ශරීරයේ කැපීම්, බිඳීම්, අනිත් වද බන්ධන ආදී සියල්ලම පංච උපාදානස්කන්ධය නිසා තමයි සිද්ධ ඒ හින්දා මේ පංච උපාදානස්කන්ධයම වදකයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකෙදී විශේෂයෙන් දක්වනවා රූපස්කන්ධෝ පන බිජ්ජමානෝ චත්තාරෝ අරූපස්කන්ධේ ගහිත්වා බිජ්ජති රූපස්කන්ධේ බිඳනකොට නාමස්කන්ධ හතරත් බිඳගෙනම තමයි බිඳෙන්නේ වේදනාඛන්ධෝක බිජ්ජමානෝ සංඥා සංකාර විඥානස්කන්ධේ ගහිත්වා බිජ්ජති නාමස්කන්ධ දෙකක් හෝ බිඳනකොට ඉතුරු නාමස්කන්ධත් බිඳගෙනම තමයි නැති කරගෙනම තමයි බිඳෙන්නේ. චුත වෙන ශනේහි නාමස්කන්ධ බිඳනකොට වස්තු රූපයත් බිඳගෙනම තමයි බිඳෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ ස්කන්ධ පහම ඕනෝන් බිඳ ගන්නා නිසා වදකයන් වගේ කියලා දක්වනවා. කියන්නේ ඒක නිසා දැන් නුවණැති පුද්ගලයා මේ පංච උපාදානස්කන්ධේ වදකයන් හැටියට දකිනවා. වදකයන් හැටියට දැකලා ඒ පිළිබඳව කලකිරල පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනා කරනවා කුමකටද? ඒ වදකයන්ගෙන් බේරි පලා යෑම සඳහා. අන්න මතක තියාගන්න. එතකොට අපි මේ විපස්සනා භාවනා වඩමින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේයි. අන්න හරි පංච උපාදානස්කන්ධය නම් වූ වාදකයන්ගේ මිදීම සඳහායි. ඒක නිසා හැම වෙලෙම දකින්න ඕන බලන්න ඕන මේ පංච උපාදානස්කන්ධයේ රූපේ වදකේ, වේදනා වදකේ, සංඥා වදකේ, සංස්කාර වදකේ, විඥානේ වදකේ. හැබැයි මේ වදකයෝ වෙස්වලාගෙන තමයි යන්නේ. මිත්‍රයන් හැටියට වගේ තමයි යන්නේ. මේ පිළිබඳවත් වටිනා උපමාවක් යමක සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දක්වනවා. මිනිස්සෙක් ඉන්නවා බොහොම ධනවත් ව්‍යාපාරිකයෙක්. එයාගේ තරහකාරයෙක් කියනවා. ඒ මිනිස්සයා එහෙම ධනවත් කෙනෙක් නෙමෙයි. දුප්පත් මිනිස්සෙක්. මෙයා හිතනවා මේ මේ ධනවත් මිනිස්සයා කොහොම හරි මරලා දාන්න. හැබැයි මූණට මූණ ගිහිල්ලා මට මරන්න බෑ. එහෙනම් මේ දුප්පත් මිනිස්සයා මොකද කරන්නේ? අර ධනවතාගේ මේ සේවකයෙක් හැටියට යනවා ගිහිල්ලා කියනවා ස්වාමීනි මට ඕනම වැඩක් පවරන්න මම ඔබතුමා වෙනුවෙන් සේවය කරන්න කැමතියි කියලා. කවුරු හරි ඉතින් එහෙම කියනවා නම් අකමැති වෙන්නේ කවුද නේ? කියනවා හොඳයි හොඳයි මජිජියක් හරි දෙන්නම මේ වැඩ කරනවාකෝ කියලා සේවයට බඳව ගන්නවා. ඉතින් දැන් ඔන්න මේ මිනිස්සයා මොකද කරන්නේ? පාන්දරම නැගිටිනවා, රෑ වෙනකම්ම වැඩ කරනවා, ඕටි ඉල්ලන්නේ මොකක්වත් නැහැ. තේරෙනවද? දැන් ඉතින් සුළු වැඩක් කළත් ඕටි ඉල්ලන කාලයක්නේ. ඒකෙන් දැන් අර ව්‍යාපාරිකයා බලනවා මේ මිනිසයාට ඕටි දෙන්න ඕනේ නැහැ, මොකක්වත් නැහැ. පාන්දර නැගිටිනවා, රෑ වෙනකම් වැඩ කරනවා. අනේ හොඳ මිනිසෙක් කියලා මෙයාව බොහොම විශ්වාසික පුද්ගලයෙක් හැටියට තියාගන්න. හරිද දැන් ඔන්න ගෙදර ඔක්කොම වගකීම් බාර දෙනවා ඔන්න ඔයා හොයා බලා ඔක්කොම වැඩ කරගන්න මටත් හොඳයි කියලා. ඉතින් දැන් මෙයාට ඕනම තැනක ගෙදර හැසිරෙන්න පුළුවන්. අවසර දීලා තියෙන්නේ. ඒකින් දැන් අර ව්‍යාපාරිකයා නිදා ගන්න කාමරයටත් යනවා හැම තැනටම යාපස්සේ යනවා. කොහොම බලලා මොකද කරන්නේ අනික් අය නැති වෙලාවක් බලලා තනි වෙන වෙලාවක් බලලා අර මිනිස්සයා අර ධනවත් ව්‍යාපාරිකයට පිහියෙන් යනලා මරාදා. හරි ආ එතකොට වදකේ අඳුන ගන්නවත් අර මනුස්සයාට වෙලාවක් හම්බුණාද? නෑ. නමුත් බලනකොට අර රස්සාවක් හොයාගෙන එනකොටත් ඒ මනුස්සයා වදකයාමයි. උදේ හවස මහාන්සි නොබලා වැඩ කරනකොටත් වදකයාමයි. සමීප විශ්වාසිකයෙක් වෙනකොටත් ඒ මනුස්සයා වදකයාමයි. ඇනලා මරනකොටත් වදකයාමයි. ආන්නේ වගේ ඉතින් මේ පංච උපාදානස්කන්ධය අපට ලැබිච්ච මොහොතේ ඉඳලා ඒ කියන්නේ ප්‍රතිසන්දිය ලබාපු මොහොතේ ඉඳන් මැරෙන මොහොත වෙනකම්ම වාදකයෙක් තමයි. නමුත් අපි එහෙම හිතුවේ නෑනේ මුලදීනේ. අපි ඉතින් මේ පංච උපාදානස්කන්ධේ මුල් පිරෝරි එක්කන් ගියා, ස්කෝල් වලට එක්කන් ගියා, විශ්වවිද්‍යාල වල එක්කන් ආයේ එක්කන් ගියා. ආ එතකොට ආවාහ කෙරෙව්වා, විවාහ කෙරෙව්වා නේද? කොච්චර තව දේවල් කරාද? ගෙවල් දොරවල් හදා දුන්නා, යාන වාහන අරන් දුන්නා. බලනකොට කාටද මේ ඔක්කොම අරන් දීලා තියෙන්නේ? වන්දකයන්ට තමයි අරන් දීලා තියෙන්නේ. ඉතින් අන්තිමට බලනකොට අපිව ලෙඩ කරවන ස්පිරිතාල වලට ගෙනින් දක්වන අන්තිමට මිනිවල කරා ගෙනියන්නේ මේ පංච පාදානස්කන්ධය තමයි. ඒක නිසා අන්න එහෙම නුවණින් දකිමින් මේ පංච පාදානස්කන්ධය නම් ආයි නම් නිකන් දෙනවා කිව්වත් ඕනෙම නෑ කියලා නුවණින් දකින්න ඕන. අන්න එතකොට තමයි මේ පංච පාදානස්කන්ධයෙන් බේරි පලා යන්න පුළුවන්. ඉතින් එහෙම දැක්කේ නැත්නම් ඊළඟටත් මොකද වෙන්නේ ආ මේ පංච පාදානස්කන්ධේ එපා මේක නම් දැන් ඇති. ඊට පස්සේ මොකද වෙන්නේ? වෙන එකක් නම් කමන්නේ වෙන එකක් නම් කමන්නේ දෙව්ලෝ හරි කොහේ හරි වෙන එකක් නම් කමන්නේ නේද? ඔව් එංගලන්තේ මහරජනගේ දරුවෙක් කියලා එහෙමනම් කමන්නේ නේද? මේක නම් එපා වෙන එකක් කමන්නේ කියලා හිතනවා. ඉතින් දැන් අපට වෙලා තියෙන්නේ ඒක. දැන් මේ පංච උපාදානස්කන්ධය වෙහෙසයි, එපා, දුකයි කියලා මැරෙන මොහොතේදී මොකද්ද වෙන්නේ? විපස්සනාව නියමාකාරයෙන් වැඩි දියුණු නැත්නම් එයා කොහේ හරි අල්ලනවා මේ පංච උපාදානස්කන්ධේ නැතුවට කමන්නේ ආ චාතුම් මහරජිකේ කමන්නේ තාවතින්සේ කමන්නේ තුසිතේ කමන්නේ කියලා තව කොහේ හරි පංච උපාදානස්කන්ධය අල්ල අන්න ඒකයි තේරෙනවා ඉතින් ඒක නිසා අපි දකින්න ඕන බඹලෝව තියා මොනලෝකිකවත් පංච උපාදානස්කන්ධය ඕනෙම නම් නෑ මේක දැන් ඇති එපාමයි මේ වදේ නම් එපාමයි කියලා දකින්නවා. අන්න එහෙම නුවණින් දැකලා Tamanට ඒ වෙලාවේදී මරණ මොහොතේ හරි පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව ඉදිරි නැතුව ගෙවා දැමිය හැකි වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මොකද වෙන්නේ? පිරිනිවන් පානවා මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ තියෙන පිළිබඳ තියෙන චන්දරාගේ ඉතිරි නැතුව ප්‍රහාණය වුණොත් මොකද වෙන්නේ? පින්නම් පානවා ඉස්සර. ඉතින් දැන් කොට පින්නම් පානවා ගමන් බයයි. ඇයි මේ පංච උපාදානස්කන්ධය ගැන චන්දරාගයනේ පුරුදු කරලා තියෙන්නේ? හරිද? අපෝ දැම්මම පින්නම් පානවා එහෙම කොහොමද කියලා හිතනවා. නේද? ආන්නේ ඒක. ඉතින් ඒකින්ද අපි බලන්න ඕන මේ පංච උපාදානස්කන්ධයෙන් අපි විඳවදී ඇති මේ දැම්මම හරි කමන්නේ මේ කහවරයක් වෙලා යනවා නම් මේකෙන් සම්පූර්ණයෙන් මිදිරි නැතුව දෙන්න පුළුවන් නම් ඒක තමයි උත්සවම කියලා. ඔන්න දැන් අර වදකේ උපද්දනාගෙන් බේරි පලා යනකොට තවත් එක්කෙනෙක් පස්සෙන් එනවා කියවනේ ඒ කවුද? ආ නර කඩුවක් ඔසවාගත්ත ඇතුළත හැසිරෙන වදකයා. ඈ එතකොට ඒ ඇතුළත හැසිරෙන වදකයා කියලා කිව්වේ කුමකටද? නන්දි රාගයටයි. නන්දි රාගය කියලා කියන්නේ සප්පීතික තෘෂ්ණාව. සප්පීතික තෘෂ්ණාවට තමයි නන්දි රාගය කියලා කියන්නේ. ඉතින් මේ නන්දි රාගයත් ඇවිල්ලා මහා වදකේක් නෙනේ. දැන් රූපය ගැන තෘෂ්ණාවක් ඇති වුණොත් ඒ රූපය ඕන කියලා කිය හිතනවා. සද්දයක් කෙරෙහි තෘෂ්ණාවක් ඇති වුණොත් ඒක ඕන කියලා හිතෙනවා. ඉතින් ඒ වගේ යමක් යමක් පිළිබඳ තෘෂ්ණාව ඇති වෙනවා නම් ඒ දේ ඕන අර දේ ඕන කියලා මොකද කරන්නේ? වෙහෙසට පමුණෝන එකයි වෙන්නේ. ඉතින් මරණාසන්න මොහොතට පැමිණියාමත් වෙන්නේ ඊළඟ භවයත් ඕන කියලා අර නන්දි රාගයේ හින්දා භවයත් අල්ල ගන්නවා. ඊට පස්සේ ආයෙත් මොකද වෙන්නේ? නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදී සකල විද දුක්ඛ ස්කන්ධයම ලැබෙනවා. කුමක් නිසාද? මේ නන්දි රාගය කියන සප්පීතික තෘෂ්ණාව කියන වදකයා නිසා. ඉතින් දැන් අන්න ඒක නිසා ඒ වදකයාටත් බිය වෙන්නට ඕන. ඒ වදකයාටත් බිය වෙලා අනේ නන්දි රාගය කියන මේ වදකයාගේ ලක්ෂණ දෙකක් කියනවා. එකක් තමයි පඤ්ඤාසිර පාතනතෝච යෝනිසං යෝනිසං පාදනතෝච. එතකොට මේ තෘෂ්ණාව නිසා මොකද වෙන්නේ? ප්‍රඥාව නැති වෙලා යනවා. ලෝභයේ හිතේ ඇති වුණොත් ප්‍රඥාව නැති වෙලා යනවා. ඊළඟට මොකද වෙන්නේ? අණ්ඩජ ජලාභුජ සංසේදජ ඕපපාතික කියන උප්පත්ති ආකාර හතරක් තියෙනවානේ සතර යෝනි වශයෙන්. ඒ උත්පත්ති ආකාර හතරට පමුණවන්නේ කවුද? මේ නන්දි රාගයේ විසින් තේින්ද මේ නන්දි රාගය තමයි අපට භවයක් සකස් කරලා දෙන එකින්ද ඒ ගැනත් බිය වෙලා ඔන්න දැන් පලා යනවා. එහෙම පලා යනකොට මොකද කිව්වේ? මේ තැනැත්තා පාළු ගමකට පැමිණෙනවා. පාළු ගමේ කියලා කිව්වේ මොකද්ද? ශුඤ්ඤෝ ගාමෝතිකෝ භික්ඛවේ චන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අදිවචනං. පාලුගම කියලා කිව්වේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන 6ටයි. ඉතින් ආධ්‍යාත්මික ආයතන 6 පාලුගමක් හැටියට බුකමා කළේ යයි. නොවැනති පුද්ගලයෙක් මේ ඇහැ පිළිබඳව නුවණින් සැලකුවොත් එහෙම යාට තේරෙනවා මේ ඇහැ කියලා කියන්නේ හොඳ දෙයක්. ඇයි මොකද? ඔව් මොකෝ ඇහැ හොඳ නැහැ. ආන්න හරි. මොකද මේ ඇහැ කියලා කියන්නේ නිත්‍ය දෙයක් නෙමෙයි. හැමදාම එක විදිහට තියෙන්නේ මේක කවදා හරි නොපෙනී යනවා අනිත්‍යයි. මරණයේදී බිඳී යනවා අනිත්‍යයි. ලෙඩ වෙනවා අනිත්‍යයි. දුකටපත් වෙනවා දුක්ඛයි. Tamanට ඕන විදිහට මේ ඇහැ පවතින්නේ නැහැ. අනාත්මයි. මේක මගේ කියලා ගන්න බෑ. මේක අනාත්මයි. ඔය විදිහටම කන, නාසය, දිව, ශරීරය, මනස මේවා වෙනස් වෙන නිසා ඉන්ද්‍රියන් මේ විකාරයටපත් වෙන නිසා අනිත්‍යයි. දුකට අයත් වෙන නිසා දුක්ඛයි. Tamanට ඕන විදිහට පවත්වන්න බැරි නිසා අනාත්මයි. ඉතින් ඒක නිසා මේක සාර වශයෙන් හොඳයි කියලා ගන්න දෙයක් නැහැ. නුවණින් බලන කෙනාට මේක හිස් දෙයක්, වැඩක් නැති දෙයක්, තුච්ච දෙයක් හැටියට වැටේ. අන්න ඒකයි මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස පාළු ගමක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට පාළු ගමේ ඉන්නකොට කවුද එනවයි කියලා කිව්වේ? ආන්න පල්හොරු කියලා කිව්වේ කාටද? චන්නේ තම් බාහිරාණං ආයතනානං আদি වචන. පල්හොරුයි කියලා කිව්වේ බාහිර ආයතන හයටයි කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතනයට. ඇයි මේවට පල්හොරු කියලා කිව්වේ? හ්ම්? ඔව්. ඒ කියන්නේ ඇහින් ඇතුළු වෙන රූප නැමැති පල්හොරු ඇහැතුලින් හිතට ඇතුල් වෙලා සිත පෙළීමටපත් කරනවා. ඒ කියන්නේ දැන් අපි දකින මේ රූපින්ද අපට කොච්චර චිත්ත පීඩා ඇති වෙනවද නේ? අපි අහන ශබ්ද නිසා අපට කොච්චර චිත්ත පීඩා ඇති වෙනවද? නාසයට දැනෙන ගන්ධය නිසා, දිවට දැනෙන රස නිසා, කයට දැනෙන පහස නිසා, මනසට අරමුණු වෙන නොඑක් සිතිවිලි නිසා අපට කොච්චර චිත්ත පීඩා වෙහෙස ඇති වෙනවද? ඉතින් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන බාහිර අරමුණු ඉඳුරාංගයෙන් නැත්තම් දොරටු වලින් ඇතුල් වෙලා ඒ ඒ තැනැත්තාව පෙළනවා වෙහෙසටපත් කරනවා හරියට අර හොරු ඇවිල්ලා ගමට ඇතුල් වෙලා ගමේ ඉන්න හැමදෙනාම වෙහෙසටපත් කරනවා වගේ පෙළනවා වගේ ගහනවා තලනවා වගේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම නිසා අපට පුදුම විදිහේ පීඩාවක් ඇති වෙනවා හොඳයි දැන් අපට කිසිම විදිහකින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම නැත්තම් අපට ජීවිතේ වෙහෙසක් පීඩාවක් කියලා එකක් ඇති විය හැකියි ඇති වෙන්නේ නැහනේ. අපි වෙහෙසට පීඩාවටපත් වෙන්නේම හැඩ දකින රූප නිසා. කනට අහන ශබ්ද නිසා, ගන්ධය නිසා, රසය නිසා, පහස නිසා. ළඟට හිතට හිතෙන දේ නිසා. ආ, ඉතින් ඒ හින්දා බාහිර ආයතන හය ඇවිල්ලා හරියට මම් පහරන හොරු වගේ. ඉතින් මෙන්න මෙහෙම නුවණින් දැකලා මම් පහරන හොරු වගේ වන මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි කලකිරලා පලා යන මේ තනත්තාට මොකක්ද ඊළඟට හම්බ වෙන්නේ? මහා ජලාශයක් හම්බ වෙනවා. භාගතුන් වහන්සේ වදාන්නවා මහා උදකන්නවතිකෝ භික්ඛවේ චතුන්නේතං ඕඝානං আদি වචන. මහා ජලාශය කියලා කිව්වේ සතර ඕඝයන්ට. ඕඝ කියලා කියන්නේ සැඩදිය පහරට. ඕඝ කිය ඕඝ හතරක් හැටියට දක්වන කාමෝඝ, භවෝඝ, ditthiyෝඝ, අවිජ්ජාෝඝ වශයෙන්. මෙන්න මේ සැඩදිය පහර නම් වූ සතර සැඩදිය පහරයි කියන මේ මහා ජලාශය හරියට මේ සංසාරයේ වගේ. ඒක සංසාරයෙන් මෙතර නැත්නම් මේ ජලාශයෙන් මෙතර තමයි ඔක්කොම බය කරදර තියෙන්නේ. සර්පියෝ හතර දෙනා ඉන්නේ මේ සැඩදිය පහරේ මෙතර. අර වදකියෝ පස් දෙනා ඉන්නේ මෙතර. කඩුවා මෝරාගත් වදකයා ඉන්නේ මෙතර. ඊළඟට අර ගම්පහරන හොරු ඉන්නේ මෙතර. එහෙමනම් මේ ජලාශයෙන් මෙතර ඉඳීම හැම වෙලෙම බිය සහිතයි, පීඩාකාරී දුක් සහිතයි. අන්න ඒ නිසා නුවණැති සත්පුරුෂයා කල්පනා කරනවා එහෙමනම් මේ ජලාශයෙන් එතර වුණොත් හරි. ඒ ජලාශයෙන් එතර වෙන්න තියෙන ක්‍රමය තමයි පහුරට නැගිලා යන්නේ. ඕරිමන් තීරං සාසංකං සප්පටි භයන්තිකෝ භික්කවේ සක්කායස්සේ තං අදි වචනං එතකොට දැන් මෙතර කියලා කිව්වේ සක්කායට නමක් හැටියට දක්වනවා. සක්කාය කියලා කිව්වේ මොකද්ද? තේ භූමිකා පංචස්කන්ධා රූප අරූප කාම කියන භවත්‍රයට අයිති පංච උපාදානස්කන්ධය තමයි සක්කාය කියලා කිව්වේ. සක්කාය කියලා කිව්වේ භවත්‍රයට අයිති පංච උපාදානස්කන්ධයටයි. එතකොට මෙතන බිය සහිතයි කිව්වේ කාම භවයේ හෝ රූප භවයේ හෝ අරූප භවයේ හෝ පංච උපාදානස්කන්ධය තියෙනවා බිය සහිතයි. ඊළඟට දැන් මේ තැනත්තා මොකද කරන්නේ? පහුරක් හදා ගන්නවා. පහුරේ කියලා කිව්වේ කොමක්ද? ආර්ය අෂ්ටාංග මාර්ගයටයි. කුල්ලාන්තිකෝ භික්ඛවේ අරියසේ තං අට්ඨාංගික සමාග්‍රා සාදි වචන. ඊට පස්සේ මේ තැනැත්තා ආර්ය අෂ්ටාංග මාර්ගය නම් වූ පහවරට නැගලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග පුරුදු පුහුණු කරනවා. සම්මා දිට්ඨි කියලා කියන්නේ නිවැරදි අවබෝධය, සම්මා සංකප්ප නිවැරදි සංකල්පනා, සම්මා වාචා නිවැරදි වචන, සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියා සම්මා ජීව නිවැරදි ජීවිකාව සම්මා වායාම නිවැරදි උත්සාහය සම්මා සති නිවැරදි සිහිය සම්මා සමාධි නිවැරදි චිත්ත ඒකාග්‍රතාව ඉතින් දැන් මේ තැනත් අර පහුරට නැගලා අතින් පයින් වෑයම් කරමින් කිව්වනේ එතරට යන්නේ ඒ කිව්වේ මොකක්ද? වීරිය කිරීමට අතින් පදින් පයින් වෑයම් කිරීම කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා වැඩි වීමට වීරිය කිරීම. ඉතින් අන්න එහෙම වීර්ය කරන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පුරුදු පුහුණු කරන ශ්‍රාවකය ක්‍රමයෙන් අර මහා ජලාශය නම් වූ සතර ඕගයන් කාමෝග, ditthියෝග, භවෝග, අවිජ්ජාෝග කියන මේ සැඩදිය පහර හතර සිදගෙන කොහොම හරි අවසානයේ එතරටපත් වෙනවා. ආ මේ එතරට ගොඩ වෙච්ච බ්‍රාහ්මණයා කියලා කිව්වේ කාටද? රහතන් වහන්සේටයි. ඒ එතර කියලා කිව්වේ කුමකටද? නිර්වාණ ශාන්තියටයි. එතරේ කියලා කිව්වේ නිර්වාණ ශාන්තියටයි. ඉතින් ඔන්න ওই විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආසීසෝපම සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කළේ මේ සංසාර පැවැත්ම තුළ තියෙන ආදීනව දෝෂ සියල්ලත් සංසාරයෙන් එතර වීමෙන් ලැබෙන්නා වූ ඒ උතුම් වූ නිර්වාණ ශාන්තියේ තියෙන පරම සැපේ පිළිබඳවයි. යන්නේ ඒක නිසා නිරන්තරයෙන්ම අපි මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපකය කොහොමද දකින්න ඕන? ඔව් හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හරි සර්පය හතර දෙනෙක් හැටියට නිතර නුවණින් දකින්න ඕන. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම කියලා කියන්නේ විපස්සනා කිරීම. ඊළඟට මේ පංච පාදානස්කන්ධය හැම වෙලෙම කොහොමද දකින්නේ? වදකේ පස් දෙනෙක් හැටියට දකින්න ඕන. ඒ ත්‍රිලක්ෂණයට නම් වෙනවා කියන්නේ විපස්සනා කියලා. ඊළඟට ආධ්‍යාත්මික බාහිර ආයතන දකින්න ඕන කොහොමද? පාළු ගමක් සහ ඒ ගමට කඩාවදින මාම් පහරන පොරු හැටියට. හිතේ ඇති වෙන තෘෂ්ණාව දකින්න ඕන කොහොමද? කඩුවක් අමෝරාගෙන හිස ගසා දාන පස්සෙන් ගුහ බැඳෙන වාදකේ හැටියට. ඉතින් මෙන්න මේ ත්‍රිභූමික පංච උපාදානස්කන්ධය මෙතර හැම වෙලේම බිය සහිත මෙතර හැටියට දකින්න ඕන මේ පංච උපාදානස්කන්ධයෙන් මිදී ආර්ය ශ්‍රාන්ත මාර්ගය සම්පූර්ණ කරගෙන ඊතරටපත් වීම ඒ උතුම් වූ නිර්වාණ ශාන්තියයි කියලා දකිනවා. ඒ නිසා අපි හැම වෙලේම බලන්න ඕන මෙතර ඉන්න නෙමෙයි, ඊතරට කොයි වෙලේද අපි යාගන්නේ කියන උත්සාහය ඡන්දය ඇති කරගෙන කුසල ඡන්දය ඇති කරගෙන නිරන්තරයෙන්ම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණය අනුව සංස්කාරයන්ගේ දෝෂය දකිමින් සංස්කාර නිරෝධයේ සංඛ්‍යාතතු නිර්වාණ ධාතුව මේ කාන්තෙන් ශාන්තයි සපයි කියලා සිතින් අරමුණු කරන්නට ඒ නිසා මෙතෙක් වේලා ඒ නිර්වාණ ශාන්තිය කරා යන ඊතාවතුම් ධර්මානුශාසනාවක් සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයත් අට කතාවත් අනුසාරයෙන් අපි සාකච්ඡා කළේ අපි කොයි කාටත් තියෙන ප්‍රශ්නය ගැන කතා කරන්න. මොකද්ද ප්‍රශ්නේ? අපි හැමදෙනාටම තියෙන මේ භවයේ තුල රැඳී ඉඳීම නිසා ජාති ජරා ව්‍යාධි මරණ වශයෙන් ඇති වෙන මේ දුක් ස්කන්ධය. ඉතින් මේ දුක් ස්කන්ධයෙන් මිදෙන්න තමයි ගිහි පැවිදි අපි සෑම දිනාම ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිසා මෙතෙක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත් ආපුණේ සම්පත්‍ය අපි සෑම දිනාටම ජාති ජරා ව්‍යාධි මරණ ආදී සකල විද දුක්ඛස්කන්ධයෙන් අත මිදී ලබන උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නටම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මෙතෙක් ජනිත කරගත්තා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් අපවත් වී වදාළ අතිගරු පූජනීය වීදියේකට ප්‍රේම රතනා විදාන නායක මාහිමිපාණන් වහන්සේට උපහාර පූජාවක්ම වේවා මාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුවය මාත්පත් වේවා කියා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම වර්තමාන පූජනීය නායක මාහිම්පාණන් වහන්සේලා දෙන ප්‍රධාන සේනාසන වාසී යෝගාචර ස්වාමීන් වහන්සේලාට ඒ වගේම අපේ කල්යාණ මිත්‍ර පූජපාද ගැටමාන්නේ සම්මාජීව ස්වාමින් වහන්සේට මේ කුසල සම්පත්තිය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියා සාදුකාරයක් පවත්වමු. ජනිත කරගත්තා වූ පුණ්‍ය සම්පatti ඉෂ්ඨකාමී හිතකාමී සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ බ්‍රහ්ම රාජනාග සමූහය අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වන්නා වූ දේව උතුම් නිවනින් සැනසෙත්වා ආයි පින් අනුමෝදන් කරමු ආකාශට්ඨා චුම්මාට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං ජනිත කරගත්තා සීල පුණ්‍ය ධර්මයන් අවභාවක් ආප්ත මෞදිමෝපිය ඥාතිකත්ත් පත්තේවා විශේෂයෙන්ම අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන බීජාන්දනී මහත්මියගේ පල්ලෝසපත් ශීලවතී කුරුප්පු මෑණියන් ඇතුළු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා තම තමන් නමින් ජන්මාන්තරගත සියලුම ඥාතීන්ට මේ පුණ්‍ය සම්පත්තිය අත්පත් වීමෙන් ඥාතීන්ද සුවපත් උතුම් නිවනින් සැනසෙත්වායි පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු එවගේ මේ දායකත්වයේ දන්න චාන්දනී මහත්මිය බලාපොරොත්තු වෙනවා සුදීවත් වාසය කරන සනී පෙරේරා පියාණන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න දූ දරු සෑම දෙනාටම සිත් පතන්ට ඒ වගේම සෝමාවතී මහත්මියට සිත් පතන්ට ඉතින් ඒ හැම සඳහන් කළ අරමුණුත් ඇතුළුව මේ පින්වතුන්ට මේ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් රත්නත්‍රයේ සූවිසි මහා ගුණානුභාව බලයෙන් තව තවත් මේ වගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් යෙදෙන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා කායික චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලොව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මය හේතු ආශනා විත්වා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවඤ්ඤන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවපත් වේවා යපතක් ශාන්තියක් වේවා නිර්වාණා භෝධි පිසගේවා